මේ දෙක මේ මගේ පොඩ්ඩක් කියන අපි මේක තියාගමු කියවන්නේ. මේක සටහනක් දාලා දෙන්න බැරිද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සවනන්ත මිහින් සම්බන්ධ වෙන්න. හොඳයි දැන් ලයින් එක හොඳට ක්ලියර් අපිත් මේ පටන් ගන්නයි හදන්නේ. අපේ සංගරත්ෙන් අවසරයි නේවාසික උපාසක මාත්‍රුත් එක්ක අපි සම්බන්ධ වෙලා සෙනසුරාදා ලදල දවස්තාවේ පවත්වාගෙන චාරිත්‍රයක අලුත් කිරීමක් මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අදත් අපේ සෙනසුරාදා දවසක් අපේ සටහන් වල හැටියට අවසාන වතාවට අපි රැස් වෙලා තියෙන්නේ බර 2015 පස්වෙනි මාසේ 9 වෙනිදා එදා අපි යෝගාශ්‍රමයේ කතිකාවතේ දෙවෙනි කොටස කියවලා තියෙනවා. ඉතින් අද වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා මම කැමැති මතක් කරන්න අපි එකහමාරක කාලයකටයි මේ ධර්ම සාකච්ඡාව වෙන් කරන්නේ සෙනසුරාදා දවසේ. අපි ඒකේ මුල් විනාඩි ස්වල්පය විවස්ථාව ශීපත් කරන්න ගන්නවා. ඒ සඳහා අපි යෝගාශ්‍රවිය දින අත්පොත පාවිච්චි කරනවා. ඒකට සුළු වේලාවක් ගතට පස්සේ අපි ගිය පාර සාමාන්‍ය ඵල සූත්‍රයේ 112 වෙනි පිට සකච්ඡාට අරගෙන තියෙනවා. එදා නතරකට උතන ඉඳලා අපි සාමාන්‍ය ඵල සූත්‍රයෙන් කොටසක් කියවලා ඒක සාකච්ඡාවට මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියා ගන්නවා. ඊට පස්සේ අපි විවෘත සාකච්ඡාවට යනවා. එතකොට මෙල්බන් වලින් සම්බන්ධ වෙන පිරිසත් අපිට සජීවීව ටෙලිෆෝන් මාර්ගයෙන් සම්බන්ධ වෙනවා. මේ මතක් කිරීමෙන් පස්සේ සියලු දෙනාගේ දැනගැනීම සඳහා මම යෝගාශ්‍රමයේ කතිකාවත යෝගාවචර දිනචරියාව කියවන්න බලාපොරොත්තු වෙනවා. මම ඉල්ලා හිටනවා එක එක කුටියෙන් කියවන්න කියලා.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අසනෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතු. බුදු වුවටැන ඇදුරු වුවටැන ගිලන් වැඩිහිටි වුවටැන යන ආදීයේ සුදුසු කල්හියේදී රිසිනම් හීල්දාන කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත් සපයා සිය කුටියට යා යුතු. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඇෑ නියත කිසෙහියේදී පිඬු සඳහා gediya දෙවි gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙව් පාත්‍රයේ තවි කෙහිලා තැම්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගස් සිටින් નિયમિત තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් වෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුය පිඩු පිණිස හැසිර පිඩු පිළිකෙන පෙරලා එන ලද කමටහන් නොහැර ආයුතු බොජුන් හල වස් වස් සපා වත් සපයා වත් සපයා දිවා වන්දනායින් පසු පැයක් පමණ පුරුදු බවුන් හීයෙදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම ඉදවිය යුතු. හවස පහට පමණ වත් පිළිවෙතෙහි යෙදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිහිටි මහලු ආදීන්ගේ සුවදුක් සොයා රෙසිනම් ගිලම්පස කිස සාදා පිරිසිදු සිතින් Taman වසන කුටියට යා යුතුය. පෙර යම අවසන් වනතුරු පිරිවහන බණක් නැතහොත් කමටහනින් කල් ගෙවා අලියුම අලියුමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාල සටහනක් තමා ඉදිරියේ තබා ගත යුතු මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධතාව කතා නොකළ යුතුය. සම්බන්ධතා ප්‍රත්‍ය සම්බන්ධතා කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිවේ ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය.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 කතාවත් මීට ඇතුළත් වෙයි. තමා තමා තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහි දී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහින් අත්‍යවශ්‍ය කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදී යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමනාදීහිද ගමනාගමන ශුද්ධිය නිතර පැතිය යුතුය. අනකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීමට ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපංකම් හුවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි.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 පිටත අවශ්‍ය අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමීය කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහි යෙදීම ඔබේ සීලය පරිපූර්ණ පරිපූර්ණයට උපකාර වන බව සලකා සීල පරිපූර්ණයට සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වස් සම්පන්නයෙකු වීමට වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණ ඉක්මවා කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ල සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසු ක්‍රමයෙහින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන පුවත්පත් පත්‍ර අසලකටවත් නොගත යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනුවත. එයින් එයින් එය ඔබගේ සිතටද වද්දා ගැනීම සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමේ යෝගාවචර දිනචරියාව. හොඳයි. ත්වන් සරණයි අපි ස්තුතිවන්තම එකේ කොටියට හැබැයි මෙල්බන් වලට මම හිතන්නේ එච්චර හොඳට ඇහුන්නේ නැහැ කියලා. ඇහුණාද? එන අපි දැන් කියනවා අපේ හතර කුටියේ ස්වාමින් වහන්සේට ළඟට ඇවිල්ලා මේ අදට අදාළ සාමාන්‍ය ඵල සූත්‍රයේ කොටසක් ධර්ම සාකච්ඡා මාතෘකාව වශයෙන් අපිට සභාගත කරන විදිහට.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 ඇත්තටම මේ හැම බීජයකම තියෙන මේ liability එක නැත්තම් ඒ ජීවත් වීමේ ශක්තිය සම්පූර්ණ මනුස්සයා කරන ඔක්කොම ටික කරනවා. ජාතිය බෝ කරනවා, පරිසරයට හැඩ ගැහෙනවා, පරිසරෙන් දේවල් අරගෙන තමන්ට උන්දවල් හදා ගන්නවා. ඒක තමයි ජීවේ පළවෙනිම ආරම්භක ස්වභාවය තමයි ශාක. ඉතින් එතකොට ਸਰවඥාන්සේ කාලේ ගොඩාක් දෙනෙක් ඉතර තියෙන මේ ශාක වල ඇතුලේ සත් ජීවත් වෙන කියලා වෘක්ෂ දේවතාවයි. ඒ නැත්නම් භූමාට දේවතාවෝ ඉන්නවයි කියලා. ඒගොල්ලෝ තමයි මේ ධාතු මහරජික දේවෙත් දේවත් දේවලෝකෙට යටින් මනුස්ස ලෝකෙට උඩින් භූමාට දෙවියෝ කියලා කියන්නේ. භූමාට දෙවියෝ කියලා කියන්නේ විශාල ගල්, විශාල පර්වත, විශාල ගස් හැම එකෙම වගේ ජීවත් වෙනවා කියලා. ඉතින් ඒ වගේ අත්පතර සිඳින්න ගියාම ඒකේ ඉන්න දෙවියන්ගේ තුවාල සිද්ධ වෙනවා. ඒකල කැමැතිත් නැතුව තමන්ගේ ගේ කඩා දානවා. මොකද ඒගොල්ලෝ හදිච්ච ගේක ජීවත් වෙන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ චෝදනා කළ තියෙන සර්වචනාංශයට මේ සංඝයාට එක්කෝ ඒ සංඝයා වඳින පුදුන තැන්වල අතුපතර කපන්න එපයි කියන්නේ. අතුපතර කපනවා නම් කලින් නෝටිස් එකක් දෙන්න. ඒ නෝටිස් එක දෙන එක තමයි කප්පියම් කරනවා කියන්නේ. මම මේ කැප කරන්නයි හදන්නේ කියලා අතට අරගෙන කියනකොට ඒගොල්ලන් වෙන තැනකට යන්න ඉඩක් තියෙනවානේ. නිකන් මූණ වහලා ගැහුවා නෙමෙයිනේ. ඉතින් ඒ වුණත් මේකේ තියෙන්නේ මේ මේ ගස්කල් ඇදවිලක්. ගස් කරලා අදින මිනිස්සුන්ට කරන සැලකිල්ලක් මේකේ තියෙනවා. ඉතින් ඒක අද ඉන්න උගව දෙනෙක් හඳුනන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය ඔය පළවෙනි දේවල් ආහාරයට ගන්නවා. ඉතින් ඒක තමයි අරණ්‍ය වල ඒක කප්පියම් කරනවා කියන එක සඳහන්. ඉතින් උගව දෙනෙක් දන්නෙත් නැහැ ඒක පිට ගියාම. ඒගොම අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට ඒක වළඳන්නත් බෑ. <coughs> පාත්‍රයට බෙදුවට පස්සේ. ඉතින් ඒ නිසා එක්ක එක බෙදා ගන්න නැතුව නිකන් එනවා නැත්තම් බෙදුවට පස්සේ කප්පියම් කරනවා. ඉතින් කප්පියෙන් කරන දාන්න කැපකාරයෙක් කියනවනම් එයාට ලොකු සතුටක්. මේ සංඝයාට පූජා කරන දේ කැප කරලා දෙන්න පුළුවන්. ඉතින් මේක මේ විනය ශික්ෂාවදයකුත් තියෙනවා මේකට. ඒ වගේ දේවල් කැප කරගෙන වලඳන්න මේක තමයි බීජකාම භූතතාව භූතකාම පාතව්‍යතාය පාචිත්‍යං කියලා පචිතී ශික්ෂාපදයක් තියෙන. ඒකේ ධර්ම කොටස තමයි මේ බීජකාම භූතකාම පටිවිරතෝ භූතකාම බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ. ඒ ඒව සම්බන්ධව ආරසා වෙලා ඉන්නවා. පූජා වුණාට පස්සේ කැපයි. ඒ පූජා වුණත් පාන් කැල්ලක් දෙනවා වගේ නෙමෙයි අපිට මේ මුංගට පැලවිච්ච ටිකක් රතුළුණු ටිකක් පැලවෙන විදිහේ මිරිස් ඇටයක් තක්කාලි ඇටයක් තියෙනවනම් ඒ කැපකාරය හෝ කවුරුන් ලව ඒක කැප කරගන්නවා. එතකොට ඒ වගේ දේවල් වලට දෙසරයක් පූජා කරන්න වෙනවා. එහෙම නැත්නම් ඒ ඇත යගේ අතේ තියෙද්දිම කියනවා කැප කරන්න කියලා. ඉතින් ඒක දන්නේ නැහැ උගව දෙනෙක්. නමුත් අරණ්‍ය සංඝයා වහන්සේලාට පිටපාත යනකොට සමහරවිට මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඒ පූජා කරනකොට විශේෂයෙන්ම ගක්ම සැලකිලිමත් වෙන මන්දේ ආසන්න කාරණාවේ තියෙන තලගුලි. තලගුලි බොහෝ විට බැදලා නෙවෙයි හදන්නේ. ඒ නිසා මේ තල කුරියක් ගනලා පැලකිරුවොත් පැලවෙනවා. ඉතින් ඒකට තලගුලිය කප්පියම් කරන්න ඕනේ. තමාර තලගුල තියෙනවා බැදපුවා. ඒක අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒ කෙලවරක් තියෙනවා. ඒ කාලේ ඉඳලා තියෙනවා කාංකා විතර කාංකා රේවත කියලා හම්සු කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ මුංගට වාලුවක් කරනවා. වරදලා පිට වැසිකිලි කරලා. ඒ වැසිකිලි කරලා වැසට පස්සේ අරක හීදිලා ගිහිල්ලා ඒකේ මුං ඇටයක් පැලවෙනවා. ඉතින් ඒකෝට අනිවාර්යයෙන්ම ඇටේ මේ හපලත් නැහැ, කප්පියම් කරලත් නැහැ, බඩේලිය ගියාට පස්සේ පැලුණාට පස්සේ මේ ශාංශයට සැක ඉපදිලා Eh, සර්වචනස. ඒතකොට රහතන් වහන්සේනම. ඒ දින ප්‍රශ්න ගොඩක් එතකොට. බුදුරජාණන්සේ කියලා කියනවා. ඒතර කියනවා එහෙම මේ සැක කරන්න එපා. මොකද මුංගට තම්බලා දීලා තියෙන යක්කට කියලා જાතියක් තියෙනවා. යක්කටේ ওই වගේ තමයි මේ බාගට තම්බිලා බඩහරා ගියාට පස්සේ තමයි පණ එන්නේ ඒක. ඒක පැලවෙන්නේ යම් ප්‍රමාණයකට පිටලෙල්ල කර වුණාට පස්සේ නිසා ඒක භික්ෂුගේ දෝෂයක් නෙවෙයි භික්ෂුව වෙනදා තියෙන උයාපු දෙයක්. ඒ නිසා ඒකට හැක් කරන්න එපයි කියනවා. ඉතින් යනවා බන්නකොට තලගුලි වගේ දේවල් රතුළු උණු සම්බෝලයක් එහෙම නැත්නම් මිරිස් ඇට පිටින් තක්කාලි ඇට පිටින් තියෙන සලාද වගේ දේවල් දාපුවාම සමහරවිට සංඝයා වහන්සේලා අතවහනවා ඒකට. කප්පියම් කරගන්න කෙනෙක් දන්නේ නැත්නම් පාත්‍රයට ගන්න නැතුව අතවහ ගන්නවා. දන්නවනම් දන්න කෙනෙකුට කියන කප්පියම් කරන්න කියලා. ඉතින් මේ තමයි ඒකේ මේ මූලාරම්භක විනය ධර්ම කොටස කියලා මතක් කරගන්න. අවත්තපල භෝජී පවත්ත බල බෝජි කියලා ගහින් වැටිච්ච දේ. ඒකෙන්ද්‍රිය පාණීන් කියලා ගස් කඩන්න එපා. ඒකෙන්ද්‍රිය පාණීන් කියන්නේ මේකට සම්බන්ධ කතාව. හැම හැම චක්කු සෝත ඝාන ජීවා කාය කියන ඉන්ද්‍රිය පහෙන් කාය ඉන්ද්‍රිය තියෙනවා ගහට. චක්කු නැහැ සෝත නැහැ ඝාන නැහැ ජීවහා නැහැ. කාය ඉන්ද්‍රිය තියෙනවා කාය ඉන්ද්‍රිය සාමාන්‍යයෙන් ප්‍රතික්‍රන ඔක්කොම ටික කරනවා. ඉතින් ඒ නිසා ඒක හොඳම තන ජීව විද්‍යාවට ඉස්සෙල්ලා අපි මේ උද්භිද විද්‍යාව කියලා එකකට ගන්නවා. අජීවිතන උද්භිද විද්‍යාවේදී ජීවේ හටගත් හැටි පේනවා. ඊට පස්සේ ඒ උද්භිද කියලා කියන්නේ ගස්වලට ඒ වගේන් තමයි පණ තව මෝරලා කියලා තියෙනවා. මොකද සමහර ගස් තියෙනවා නිදිකුඹ වගේ අත තියෙන කොට ඇකිලෙනවා. මේ නිල් නිල් මොන රස ඒකට මැස්සෙක් වහපු ගමන් ගහිනවා. ඒව බොහොම සජීවී. ඒවත් ඒ වගේ පුදුම මේ දැන් මේ කුඩලු ඇටේට අත දෙවුවා පුපුරනවා. පුපුරලා ඇට විසිරෙනවා. ඒවා නිකන් පණ තිනවා වගේ. ඊට පස්සේ ගස්වල තියෙන මේ මේ ටෙන්ඩ්‍රිල්ස් ටෙන්ඩ්‍රිල්ස් කියලා කියන්නේ ස්පර්ශක වෙලා ගන්න ගස් මොනදේට කියන්නේ මන් දන්නේ පහුරු ඒ පහුරු ගෑවිච්ච තැනට නැමෙනවා පේන්නේ ගෑවෙන ගෑවෙන නැමෙන ඒ නිසා ගහවටේට එතෙනවා යා ඒවා නිකන් ගහේ තියෙන පණක් වගේ නිකන් ඉතින් ඒ වගේ ඒ දෙක අතර සම්බන්ධය හරි උනන්දුයි. බලන්න ඒකෙදී ඒකේන්ද්‍රිය පාණින් කියලා කියන්නේ ගස් වලට. නමුත් පවත්ත බල බෝජී කියලා කියන්නේ තමයි දුෂ්කර ක්‍රියාවේ එක වතක් ගහක් අදිෂ්ඨාන කරනවා. ඒ ගහේ හෙවණල්ලට වැටෙන ඕන දෙයක් කරනවා. පරණ කොළ මුල් පුන්න ගොඩක් ලාට ගන්න වෙන්නේ මල් අතු ඉති ඒව කාල ජීවත් වෙනවා මොනවාක්වත් කන්නේ ඒකට එතකොට ඒකින්ද්‍රිය ප්‍රාණය විසින් හලන ලද්ද විතරයි ගන්න. වැටෙන කොළ පහට වැටෙන එහෙම නැල්ලට වැටෙන කොළ ටික විතරයි ගන්න. සමහර ඊට පස්සේ වාඩිලා ඒකට මදි කියනවා නම් තාම තණ්හාව ඇති වෙනවා නම් අත දිගාරන හරිට වැටෙන ටික විතරයි ගන්න. වෙන මොනක්වත් ගන්න. එතකොට මම හිතනවා මේ බඩේ දැවිලා නැති වෙයි කියලා. ඒ කන හරියක් කන්නේ ෆයිබර්නේ. ඒ නිසා වැඩි වැසිකිලියන් දෝනකමක් එන්නේ නැහැ. හැබැයි හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕනේ. දඟලන්නේ. දඟලුවොත් තමයි නුඟාක් මේ ශක්ති වැය වෙන්නේ. ඒ නිසා ඒකටම ගැලපෙන මේ ජීවිතයක් ගත කරොත් ගොඩක් අර ශක්ති පරිහානිය නැති කරගෙන ගත කරන්න පුළුවන් පරිවෘත්ති ක්‍රියා ගොඩාක් නතර වෙනවා.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 අපිට හම්බෙන තලගුලි හම්බෙලා පැලුණා. පැලුණා පස්සේ විනිශ්චයක් ගත්තා තලගුලි ගලවලා ඒ කියන්නේ ඔය ඔතන දවටනින් ගලවලා කප්පියම් කරන්න ඕනේ නැත්තම් ඒව තුල ඇට පැලවෙන ඇට තියෙනවා. සෑහෙන ප්‍රමාණයක් පැලවෙනවා කියන්නේ. ඒකට කළු තල කිව්වොත් නම් මොනවක්වත් දෙලා නැහැ. බැදලත් නැහැ, කොටලත් නැහැ. ඒ සුදු තල වල බොහෝ විට බැදලා කොටලා තියෙන පොත්ත ගියාට පස්සේ නම් කවදාවත් පැලවෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් වලදී තමහරු හිතනවා තලගුලි වගේ දේවල් ඒකයි මම ඒ මාතෘකාව ඉදිරිපත් කළේ. දළුවලි කප්පියෙන් කරන්න ඕනේ නැහැ. මොකද ඒක කොටලා තියෙන, ඒක බැදලා තියෙන කියලා. නමුත් ඒ සුදු තලවලත් කළු තලයට තියෙනවා. ඉතින් ඒකට විනය කුකුස් කරන කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා, හැකියාවක් තියෙනවා ප්‍රතික්ෂේප කරන්න. එතකොට කාංකාවිත නාමඳුරන්ගේ කාංකාරයත නාමඳුරන්ගේ නිකායට වැටෙනවා. මේ පැත්තට වෙලා ඉන්න පුළුවන් ඔන්න ඔය කාලල් කාලා දාන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තලකුඩිය මැදට වෙලා ඉන්නේ උතන. එයා පැත්තට නැතුව මෙහා පැත්තට නැතුව මේ නිසන වනදි ගොඩක් වෙලාට මේ පැරණි ස්වාමීන් වහන්සේලා හිටියා තලගුලි කප්පියම් කරන්න ඕන කියන පද. රෑ බුජුණින් වැලැක්කේ එක් වේලේ වළඳන බත් ඇත්තේ නොකල් බුජුණින් වැලැක්කේ වෙයි නටනු ගනු වයනු විසුළු දසුන් යන මෙයි නටනු ගයනු නටනු ගනු නටනු ගයනු වයනු විසුළු දසුන් යන මෙයින් වැලැක්කේ වෙයි ඇඟේ ඇඟේ අඩුතැන් පිරවීමට ඇඟ සැරසීමට කරුණු වන මල්ගඳ විලවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි පමණ ඉක්ම වූ උසසුන්ද නොකැප වූ මහාසුන්ද යන දෙකින්ම වැළැක්කේ වෙයි රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි අමු ධාන්‍ය පිළිගැනීමෙන් වැළැක්කේ වෙයි අමු මස් පිළිගැනීමෙන් වැළැක්කේ වෙයි ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි දැසි දසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි කුකුලන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි ඇතුන් අසුන් වෙළඹුන් ගෙරින් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි කෙත්පතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි ගිහියනට දූත මෙහෙවර කිරීමෙහිද ගෙන්ගෙට පණිවුඩ පනත් ගෙන යෑමෙහිද යෙදීමෙන් වැළැක්කේ වෙයි වෙළඳ ගනුදෙනුයින් වැළැක්කේ වෙයි හොරතරාදියෙන් කිරුමින් බොරු රන් පෑමෙන් හොර මිනුම් වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි අල්ලස්ගෙන හිමියන් නොහිමි කිරීමෙන් නානා උපායෙන් අනුන් රැවටුමින් අගනාදයට හුරු නොඅගනාදයක් පෙන්නා කරන මායායෙන් මෙකී නොකී හැම කෛරාටික කම්වලින්ම වැළැක්වේ වෙයි අත්පා ආදිය සිඳීමෙන්ද මැරීමෙන්ද රැහන් ආදියෙන් බැඳීමෙන්ද සැහැසිකම් වලින්ද වැළැක්වේ වෙයි මේද ඔහුගේ ශීලයක් වෙයි චුල්ල සීලය නිමියේය මේ ටික ඇත්තටම ඔය පන්සිල්ලා අට සිල් නව සිල් වලට යනකොට තමයි චූල සීල කොටස වැටෙන්නේ.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 හැබැයි මේකේ සම්පූර්ණ සભ્યත්වය කියන්නේ මොකද්ද? මහාත්ම ගති කියන්නේ මොකද්ද? හදිච්ච ගති මොකද්ද කියන එකේ ඉහළම කෙලවරට ගිහිලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායට යනකොට සමාධිය ප්‍රඥාව භාය කියන්නේ සීලෙන් සමාධියට භාවනා දාන සීල භාවනා භාවනාවට අගිනවා. ඊට පස්සේ කුද්දකනිකාය මේ මේ අංගුත්තරනිකාය සංගුත්තරනිකාය තමයි වැඩිපුර අධ්‍යාපනය. කුද්දනිකාය තමයි හොඳම සරු කොටස් ටික. මේක පාඩම් කරනකොට ගොනු කරනකොට හැලිච්ච අතාරින්න බැරි පුංචි පුංචි කොටස් ටික ඔක්කොම කුද්දකනිකාය තියෙන. ඒකේ මේ විස්තර නැහැ. මේවා දන්නේ නැතු ඒක කිව්වොත් එහෙම ඒකේ තියෙන්නේ මේ නිකන් යොදේ වගේ. කිරියොල යොදේ වගේ ඒක දිරවන්න බෑ. ඒක දිරවන්නේ සාමාන්‍යයෙන් මෝරු දිරවලා කිරි දිරවලා කේජු බටර් දිරෙවට පස්සේ තමයි ඒ සාර භණ්ඩේ දිරවන්නේ. ඒ නිසා ඒ පොත් පහ කොට ගහලා තියෙන්නේ පිළිවෙලට. නමුත් කවුරුත් මේ කියවන්නේම නැහැ. ඒ මොකද මේකේ තියෙන ගොඩාක් වෙලා යන වැඩ. පුංචි පුංචි පුංචි පුංචි කාරණා.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 තෙරුණාසනමක් වුණාට පස්සේ ගෝලිය බාලය හැදෙනවා. ඩායිකොත් ගෙනල්ලා දෙනවා. නව කර්මාන්ත පටන් ගන්න. ඒකට ස්වාමීන් වහන්සේ සල්ලි අතාරිනවා. අතහැරලා හැබැයි මේ කැපකාරින්ගෙන් ගෝලයන්ගෙන් බලාපොරොත්තු වෙන ඒ කටයුතු වෙයි කියලා. ඒ නිසා මුලදි මුලදි සල්ලි අත ගන්න නැතුව බෑ. මොකද ඒ ස්වාමීන් වහන්සේ සමාන්තරට තමන්ගේ ගමෙන් නැත්තම් කැපකාර දායකයන් ගව ගණන් ඈත ඉගෙන ගන්න. ඉගෙන ගන්නකොට මුදල් ටිකක් තමයි දීලා යන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලෝගේ වැඩේ උත්කෘෂ්ටයි. නමුත් අපේ රටේ මේක කරන්න බෑ. නමුත් අපි ඉස්සරහට මේක නතර කරනවා කියලා ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මුදල් අරගෙන කරන උපසම්පදා පිළිහිටනවාද කියන්නේ. එතකොට ප්‍රශ්නයක් ඉන්නවා විනය පැත්තෙන්.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 ඉතින් උනට කේක් එක හොඳයි සමහරවිට. ආන්නේ වගේ විස්තර තියෙනවා. නිසා මේක කියවනකොට බලන්න ඕනම කෙනෙකුට තමන් අතින් මේ නොදැනුත්කම නිසා හෝ හැබැයි නිසා හෝ කෙරෙන පුංචි චූල සීලමේ දුර්ලකම් තියෙනවා. ඒක සෝවන් උනක් තියෙනවා. නමුත් එයා දන්නව හරියටම මේ වැඩේ නොකල යුත්තක් කෙරෙනවා. නිකන් හරියට අර දරුවන් හඳා කරන්නේ මේ බන්දා කියලා ඒ කරගෙන යන හැබැයි පුළුවන් වෙච්ච වෙලාවේ අයින් වෙන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි ඇබ්බැහිය ස්වරූපය. ඇල්ලුවාට පස්සේ දිගටම ඇදගෙන යනවා. ලකෝ විනයක් ඕනේ. තමන් පිළිබඳව නැවත සාකච්ඡා කරලා සලකා බලලා හොඳයි.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 අනිත ඕන එකක් පිළියම් කරලා ගන්න පුළුවන්. ඒක නිසා පිරිසුදු වෙනවා. පිරිසුදු වීම අදහසින් කරනවායි කියලා. ඒකට හොඳටම ඉඩ තියෙනවා සාසනේ. නමුත් මම කියන්නේ ඒ ඇබ්බැහියට පුරුදු වුණාට පස්සේ ඔය බුලත් කන්න පුරුදු වෙච්ච කෙනා වගේ අතහරිනවා කියන එක කරන්නේ.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 බීජ බීජ කියලා බීජ බීජ කියලා පාලියේ තියෙන බීජ බීජ කියලා. ඒ කියන්නේ ඇට සඳහන් වෙන ඇට. වී ආදී පැලවන ඇටද යන මෙකී බීජ සමූහද පැලවන දෑද භූත සමූහද පැලවුණු දෑද පෙලීමෙහි සිඳුම් බිඳුම් තැලුම් තැවුම් යැයි කියන ලද සමාරම්භයෙහි යෙදුනෝ වෙසෙද්ද හෙතෙමේ මිබඳු වූ බීජගාම භූතගාම සමාරම්භයෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයක් වේ. <coughs> යථා ඒ කියන්නේ ඔය අරකට දීලා තියෙන විස්තරේ නේ. එතන චුල්ල සීල කියලා ඊළඟට නැහැ. මජ්ක්‍ධිම සීලේ අරක තව වැඩිපුර විස්තර. ඒ කියන්නේ බීජකාම කියන එකම විස්තර කරලා පෙන්නනවා. යතාවාපනේකේ භොන්තෝ සමන බ්‍රාහ්මනා සද්ධා දෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒව රූපං sannidhikārකං පරිභෝගං අනියුත්තා විහෙරಂತಿ සේයතිදං අන්න sannidhiන් පාන sannidhiන් වත්ත sannidhiන් යාන sannidhiන් සයන sannidhiන් ගන්ධ sannidhiන් ආමිස sannidhiන් ඉතිවා ඉති ඒ රූපා sannidhiකාර පරිභෝගා පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලස්මින් යම්සේ වනාහි ඇතැම් භවත් මහන බමුණු කෙනෙක් සැදහෙයින් දුන් බොජුන් වළඳා කෑම රැස්කොට තබා ගැනීම බොනදෑ රැස්කොට තබා ගැනීම වස්ත්‍ර රැස්කොට තබා ගැනීම ප්‍රිය ගැල් ආදියද පාවහන් ආදියද යන යාන රැස්කොට තබා ගැනීම ඉහත කී දෑ හැර තවත් තල සහල් ඈ වමනා පසේ රැස්කොට තබා ගැනීම යන මෙසේ වූ සන්නිධිකාරක පරිභෝගයෙහි පසේ රැස්කොට තබාගෙන වැළඳීමෙහි යෙදී වෙසෙද්ද හෙතෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයක් වේ. කියන්නේ ගබඩා කර තැබීම තබා ගැනීම තමයි තියෙන්නේ. මේකෙදී තමන්ගේ කුටියේ නැතර ගඩො තන්පත් කර තබා ගැනීම රේරුකාණේ ශාන්ති පොතේ ඉලියලා තියෙනවා. හැම වෙලාවෙදිම ප්‍රශ්නට ඔය මේ ශික්ෂාපදයට අහු වෙන නිසා සංඝයාගේ කවඩාවක් ඇති කරලා එතකොට ඒ කවඩාවට දැම්මට පස්සේ මේ ශික්ෂාපදයෙන් බේරෙන්න පුළුවන්. අපි තන්නිතිකාරකයක් කරනවා. එතකොට පෞද්ගලිකව නෙමෙයි කරන්නේ සංඝයා වශයෙන්. ඒක නිසා මේ නිස්සරණේ හදලා තියෙන තමන් ඉන්න කුටිය පුළුවන් තරම් හිස්ව තියාගෙන ඉන්න ඕන දෙයක් කවඩාවෙන් ගන්න ඇතගෙන අරගෙන යන්නේ ඒකේ ඉතින් මම හිතනවා ඒකට වැරදිම ආදර්ශය මගෙන් ලැබෙනවා. මගේ කුටියේ තියෙන කබඩාවට වැඩිය දේවල් මම කරන්නේ ඒක ඕන කෙනෙක් ගනිලා කියලා දොර දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම පුළුවන් තරම් පරිස්සයිනවා මාස ගණන් මේක නැතුව ඉඳලා බලනවා. කැමති කෙනෙක් ඇවිල්ලා මේ දකින්න පුළුවන්. ඒ විතර අරගෙන ගියොත් ඒකත් ජයසිරි මංගලම් කියලා අඩුවානේ මීයොත් ඇවිල්ලා සුවසේ වළඳලා යනවා. ඊයේත් ඇවිල්ලා මේ මේ උගුල තියෙන පොල් කැල්ල ගහලා ගිහිල්ලා උගුල ගසලා නැහැ. අපි ඈතින් ගෙන්නලා දෙන්නේ පොල් ලංකාවේ නැහනේ. අපි මේ ජයන්තර කියලා ගෙන්නලා තමයි දෙන්නේ මේ කොට්ට පොර. ඉතින් මිනිහෝ කාලා ඒ සතුටි ගියා. මේ මෙල්බන් සම්බන්ධයේ කොහොමද ඇහෙනවද මේ ඇහෙනවද නැත්නම් ඇය කනගාටුවක් ඇති වෙනවද සතුටක් නැහැ නෑ බොහොම සතුටුයි උඹනම් සතුට වෙයි. ඉතින් අනින්ට පයින් දින්නේ කානේ. මේ නමුත් අනික් කට්ටියට තියෙන බොහොම කනගාටුවක් වෙනවා ඒකට. අපි ඉස්සරහට යන්නද නැත්නම් වෙන මේ මේ අවස්ථාවේදී සාකච්ඡාව ආරම්භ කරන්නද? මොකද අපි වෙලාව දැන් ගිහිල්ලා තියෙනවා විනාඩි 40ක් විතර වගේ. කැමති විද්‍යාවන ප්‍රශ්න නැහැ કોઈ පැත්තට උනා. કોઈ පැත්තේ ප්‍රශ්න නැද්ද? නැත්නම් අපේ ඇතුළත කවුරු හරි කැමතිද මේ පොත කියවීම දිගට කරන වෙනුවට වෙන එදිනදාට අදාළ නැත්නම් මීට සම්බන්ධව එදින අදාළ ප්‍රශ්න තියෙනවා නම් අපි මතු කර ගමු නැත්නම් යම් පොතක්. අපේ පරිස්සම් තියලා දැන් මේ අරකට මිනිහෙක් බා මේ මරණා නේද? නෑ මැරෙන්නේ නැති උගලක් හොයාගත්තා පොඩ්ඩක් එන්න ඕන රුපියල් 200යි. මැරෙන්නේ නැතුව ගේන්න පුළුවන් කිනිච්චට පස්සේ ඌම ආපහු ඇඳාවට ගෙදර එනවා හැබැයි. නෑ නෑ ඒක ඒක තමයි කියන්නේ මේ මෙහෙත් තියෙන ඒ විදිහේ උගුල් වගේ. ඒ කියන්නේ ඔය මීයෝ ඉන්නවනේ. ඔව් මේ ආ එනයි අපි ලංකාවේ හිටියා වගේ තමයි දෙකම. ඉතින් අනිත් දවසේ එනකොට පෙට්ටියට දාලා එවන්න මීයෝ කුල් දෙකක් විතර. මම දැක්කලා බනින්ස් වල තියෙනවා මං ගෙනෙන්න ගියේ නෑ. මේ ඒ මොඩල් එක මෙහෙත් තියෙනවා. ඉතින් අපේ මෙහි තියෙන මොඩල් එකක් තමයි පාවිච්චි කරන්නේ. අපි බොහොම දැහැමින් සෙමින් සාජ්‍ය කරගෙන ඉන්න ඔය මීයොත් එක්ක. ශ්‍රී ලංකාවේ. දැන් මීයන්වත් තෙරුවන් සරණයි. <laughs> ඒ කවුද මේ චිත්‍රා මේ අපිට අර ඩයලොග් එක කට්ටිය ඇවිල්ලා කනෙක්ෂන් එක හදලා දුන්නා. හදලා දුන්නාට පස්සේ මේ දැන් ටිකක් ගුණයක් පේනවා පල්ලෙහාත් අපි මික්සර් එක වැඩ කරනවා දැන්. ඊට පස්සේ ඒගොල්ලෝ මේ ඒ කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක් අපිට මේ අපේ වැඩ හඳුනාගෙන ඒගොල්ලෝ ලැහැත්ති අපිට ඊට වැඩිය 512 kilobytes per second වගේ කනෙක්ෂන් එකක් දෙන්න. එතකොට මේ අපිට මාසික රෙන්ටල් එකක් ගෙවන්න වෙනවා ඉනිෂියල් කොස්ට් එකක් නැහැ. මේ 16000 per month කියලා දාලා තියෙනවා. ඉතින් එතකොට අපිට හම්බ වෙන එක තැනකට එක පල්ලෙහා මෙඩිටේෂන් හෝල් එකට නැත්නම් අපේ උඩට 10 කොටියට ඒ කනෙක්ෂන් එක. ඊට පස්සේ මේ unlimited data ඕන තරමක් ගන්න පුළුවන්. ඉතින් ඒක ගත්තට පස්සේ මගේ අදහසක් තිබුණා හොඳට සිග්නල් එක තියෙන තැන බල්ලා හයි කරලා එතනලා ඔප්ටිකල් ෆයිබර් එකක් දාලා අනෙක් ප්ලේස් එකට ටැප් කරන්න. ඒක එච්චරම දැන් අගේ වෙන්නේ නැහැ. මොකද ඔප්ටිකල් ෆයිබර් එකට වැඩිය සාමාන්‍ය ෆයිබර් එකකින් සාමාන්‍ය කන්ඩක්ටර් එක කරන්න පුළුවන්ලු. එතකොට මේ ඒ අතරමැද අදහස් දෙකක් ආවා මේ SLT එකත් එක්ක බලන්න කියලා. මේක දෙන්නේ ඩයලොග් එකේ SLT එකේ වගේ ඔප්ෂන් තුනක් තියෙන කියලා අද දෙන්නේ කෙනවා කිව්ව අපට හේමන්තගේ මේ පැරලල් දෙන්නෙක් ඒව බලන්න. ඉතින් එතකොට මේ අපි වැඩ කටයුතු ගොඩක් ඇත්තටම වෙන්නේ පල්ලෙහා රිට්‍රීට් එකත් එක්ක. එතරදී ක්වෙස්චන් ඇන් ආන්සර් එකයි මේ ධර්ම සාකච්ඡාවේ දෙකම අපි මික්සලාර් එකට දැන්න යනවා. ඉතින් එතකොට අපිට ප්‍රශ්නයක් එනවා කොතනද මේක ඉන්ස්ටෝල් කරන්න කියලා. බෑ ඉන්ස්ටෝල් කරන්න ඕනලු ඇන්ටෙනා එක පේන තරම් දුර තැනකි. ඒ කියන්නේ හොඳටම ඇන්ටනා එකට පේන දුරකින්ලු සිග්නල් එක අන්ඩිස්ටර්බ් වෙන්නේ අපිට කොහටවත් පේන්නේ නැහැ. ඒක නිසා මේ ඒ සම්බන්ධව කවුරු හරි දන්නවනම් මේ වෙලාවේ අපිට අදහස් මත මතාන්තර වල අගයක් තියෙනවා. අපිට ඇත්තට ටෙක්නිකල් ඩේටා නැහැ. මයි ළඟ මයි ළඟ තියෙන තොරතුරු ටික මම චිත්‍රයට එවන්නම්. අදත් කට්ටිය ආවට පස්සේ බලලා මේ නමුත් දැනට ලයින් එක හොඳයි තිබුණාට වැඩිය මට පේන විදියට. අද නම් හුඟක් හොඳයි සංගාන්ත. ඔය නිකන් හොඳටම මේ මේ මේ ටෙලිෆෝන් එකටත් වැඩිය හොඳට වැඩ කරනවා කොහොම හරි එන්න එන්න එන්න හැබැයි මේ වැඩි ඉතින් යම් යම් දිනුකම් තියෙනවා කොලම්බෝ වල තියෙනවලු ඒ ඔප්ටිකල් ෆයිබර් එක කෙලින්ම SLT එකෙන් දෙනවලු 100 megabytes per second 200 megabytes per second වගේ විශාල input output සීන එකක්. ඒක ඒ සර්කිට් එක ඇතුලේ විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි හැතැම් 40ක් කිලෝමීටර් 40ක විතර ඈත නිසා අපේ එකේ තියෙන ඔය වගේ ඩිස්ටන්ස් ප්‍රශ්නයක් අපිට SLT ලයින් එකකුත් නැහනේ. එහෙමයි. ඒක ඔය තොත්තු ටික තමයි මට කියන්න හිතුනේ දැකලා. ඒ මයික්‍රෝෆෝන් මමත් දැන් මේ මාසේ අන්තිම ටිකරට තේනවා. ආ මේ මේ මයිල් ගලවනවද තියෙන විදියටමයි. නෑ නෑ තාත්තගේ මේ තුන් මාස දානේ වැඩ කටයුතු කරන්න එනවා. ඇවිල්ලා ඉතින් මම ටික දවසක් ඉඳලා ඔය පැත්තේ ඇවිල්ලා යන්න තමයි එන්නේ බලමු මොකද වෙන්නේ කියලා. ඊට ඉතලා චිත්තක තුන් මාසේ දෙන්න වෙයි ඉඳන්න දැන් දෙසරම් මැරලා උපන්නා. කියන්න වැදගත් හරි එන එතකොට මේ අපේ ඉන්ටර්නෙට් වල නැත්නම් ඊමේල් වල තියෙන තොරතුරු මම එවන්නම්. පුළුවන් තරම් අපි එකට එකට ඉන්වෙස්ට් කරන්න යන්න ඉස්සලා අපි බලමු පුළුවන් තරම් ඔප්ෂන්ස් තියෙනවා. මේ අපිට මේ මෙහෙමයි අර කඩුවෙලත් කඩුවෙලත් ඉඩමක් පූජා වුණා. එතනත් අපි බේස් කරන්න යනවා. දැන් මේක ඉවරලා තමයි කරන්නේ ඒක. එහෙම කරුවොත් නම් එතන ඒකාන්තයෙන්ම අපිට ඊට වැඩිය හොඳ ඇක්සස් එකක් තියෙනවා ඉන්ටර්නෙට් වලට. එහෙමයි. අපි මේ දැනට කරගෙන යන්නේ මේ මීත්‍රිකල ඒක මට හිතෙනවා ඒක හුඟක් හොඳයි මේ මීත්‍රිකල අරන්නේ කනෙක්ෂන් එක වැඩි කරනට වැඩිය මිඩිටේෂන් සෙන්ටර් එකේ පල්ලෙහා බිල්ඩින් එකේ ඒක වැඩි කරලා මේක තියෙන්න ඕනේ මේ අවශ්‍ය නම් ගිහිල්ලා වැඩේ කරගෙන එනවා. එහෙම නැත්නම් මේ අරණියට කනෙක්ෂන් එක නැතුණාට කමක් නැහැ කියලා මට හිතේ. මම ඒ අදහස මගේ මටත් හිතෙන මටත් හිතෙන ඒ අදහස හොඳයි කියලා ගන්න. ඒකට අරණිය ඕන කෙනෙකුට ඕන නම් දැන් ඥානග්‍රෝව එකේ තියෙන එහෙමයි. එතන පයින් යන දුර විනාඩි 10කින් යන්න පුළුවන්. එතෙන්දි ගිහිල්ලා වැඩ කරගෙන ආවා. අරණියේදී ඒ ඒ සම්බන්ධතාවක් නැතුව එතකොට එතකොට ෆුල් ටයිම් කෝඩිනේටර් කෙනෙක් දාලා පල්ලෙයා යාළුවව ඕනනම් කරගන්න පුළුවන් නැත්නම් Tamanට ඕනනම් ගිහිල්ලා එතන කරගෙන ඉන්න පුළුවන් වැඩ කටයුතු ටිකක් තමයි මට හිතෙන්නේ ලේසි කියලා. පොඩක් හිතෙන්න ගන්න ඒක නම් මොකක් හොඳයි කියලා. ඒ විදිහට. ඒ ඒකට තමයි මත විමසුමක් කළේ ඈ. එහෙමයි. හොඳයි. එහෙනම් වෙන මේ මීයන්ගේ ප්‍රශ්න, කනෙක්ෂන් ප්‍රශ්න, ඇර වෙන ප්‍රශ්න තියෙනවනම් Anh đừng ngồi tiếng kìa. මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ තෞක්‍ය ටිකක් හොඳයි කියලා ඊයේ පණිවිඩයක් ආවා. ආ දැන්ට ඒ කරගෙන යනවා අපි අර ෆ්‍රී ෆ්‍රීඩම් පොත පරිවර්තනය කරානේ. ඒක තා ප්‍රූෆ් රීඩ් කරන්නත් ඒ ගිය ලේඩිට බාර දීලා තියෙනවා. තිබුණට වැඩි ටිකක් හොඳයිලු ඒ වුණාට මේ TB මේ tuberculosis bacillus එහෙම නැත්නම් ඡය රෝගේ විස බීජයක් තමයි තියෙනවා කියන්නේ ඒ ශාංශිකේ සෙම පරීක්ෂා දීපික තාම ප්‍රතිඵල ඇවිල්ලා නැතිලු. ඒ මොකද ඇවිල්ලකුයි මොන පත්තු වගේක් කරනවලු ඒකෙන් සිංහල වෙදකම් වලින් යම් යම් ගුණ ප්‍රමාණයක් තියෙනවා. ඒ ශාංශික කැමතිත් නැතුළු ඉංග්‍රීසි වෙදකම් කරන්නේ හැබැයි මම යන වෙලාවේ නම් අන්තිම දුර්වලයි. ඒ මට හොඳටම මේ ඉන්න තත්ත්වෙට දොස් දකින්න සිද්ධ වුණා. මං කිව්වා වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්න කියලා. ඒකට තරහ වෙලා තියෙනවා. මං කිව්වා එහෙම නෙවෙයි. ඔය ඔය පැත්තක කියලා මේ ඉතලා ඇඟට ආර්ථික වටන එක බලන්න කියලා. හැබැයි ඒක මේ කොහොම හරි ගිහිල්ලා ડોක්ටර් නවරත්නත් බලලා ඉස්පිරිතාලෙත් ඉඳලා මර්චන්ට් බෝඩ් එකේ තියලා පරීක්ෂා කරලා දැන් ඒ ඒ ඩයග්නොසිස් වල හැටියට මේ සිංහල වෙදෙක් ලව්වා කෙරීගෙන යනවයි කියන එක තමයි කියන්නේ. චිත්‍ර આવොත් ඕනනම් කැපකාරයා විදිහට යවන්න පුළුවන් මට දවස් දෙක තුනකට ඒක. මම යන්න හිතාගෙන ඉන්නවා සර් මට කීසෙල මට වෙලා තිබුණේ නැහැ කීසෙල මම සුමානකට ට්‍රැවල් ගියේ. දවස් 10කට ට්‍රැවල් ගියේ ඒක නිසා මේ මේතරේ කොහොමද යන්න හිතාගෙන තමයි ඉන්නේ. නෑ අපි කැපකාර කෝටා එක දැන් අපිට දීලා තියෙනවා. ඒක නිසා ඕනනම් චිත්‍ර දවසක් දෙයක් දෙන්න පුළුවන් ගිහිල්ලා උපස්ථාන කරලා එන්න නැත්නම් තියෙන දේ පොඩ්ඩ අවුල් කරලා දාලා ඉන්න. මොකක් හරි කරන්න ඕනේ නැහැ. ඒ ඔය පැත්තේ ප්‍රශ්න නැත්නම් අපි පොතට යනවා. එතන යන්න. යතාවා පණේකේ භවන්තෝ සමන බ්‍රාහ්මනා සද්දා දෙය්‍යානි භෝජනානි භුංජිත්වා තේ ඒව රූපං විසූක දස්සනං අනුයුක්තා විහරಂತಿ සෙය්‍යතීදං නච්ඡං ගීතං වාදිතං තෙක්ඛං අක්ඛානං පානිස්සරං වේතාලං කුම්බතෝනං සෝභනකං චණ්ඩාලං වංශං දෝපනකං හත්යුද්ධං අසයුද්ධං මහිසයුද්ධං උසභ යුද්ධං අජ යුද්ධං මෙණ්ඩ යුද්ධං කුක්කුට යුද්ධං වට්ටක යුද්ධං දණ්ඩ යුද්ධං මුට්ටි යුද්ධං නිබ්බුද්ධං උයෝධිකං බලග්ගං සේනාභියුහං අනේක දස්සනං දස්සනං ඉතිවා ඉතිව රූපා විසූක දස්සනා පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලස්මින් යම්සේ සමහර බවත් මහන බමුණෝ සදහෙයින් දුන් බොජුන් වළඳා නැටුම් ගෙයුම් වැයුම් නට සමජ්ජා නළුවන් සමූහයක් එක්ව ජන සමූහයා ඉදිරියේහි දක්වන නැටුම් අක්ඛ්‍යාන මහා භාරතාදීය කීම හෝ ඇසීම පානිස්සර මහා භාරත වගේ දේවල් අපේ අටුවචාන් වහන්සේලා කියලා තිනේ. ඒ කියන්නේ ඒවා මුළු දවස පුරාම නට නාඩගන්නේ. ඔසෝකරි නටනවා අනම්මන උදාහරණ වශයෙන් දීලා තියෙන නමුත් ඒ බුදුචානන්සේගේ දේශනාවේ මහා භාරත බලන්න යාම නරකයි කියන එක කියලා නෑ. මේක අර පසු කාලීනව දාපු දේවල්. ඒ නිසා මේක පරිවර්තන දිහා බලනකොට බලන්න ඕනේ දැන් මේකෙන් කියනවා ඒකට වසන්තර ජාතිකේ බලන්න ගියාට කමන්නේ නැහැ. වසන්තර ජාතික රූකරණට වවවත් කමන්නේ නැහැ. මහා භාරතේ නම් එපා. ඒක නෙවෙයිනේ මේ කියන්නේ මේ කෝලම් කරන්න එපයි කියලානේ උසුළු විසුළු දර්ශන කරන්න එපයි කියලා ගයි තියෙන්නේ. ඒක නිසා මෙවුවා නිකන් අර මේ පක්ෂග්‍රාහී විදියට දාලා තිනවා මේ බුද්ධ ආගමේ කෝලම් කෝලම් නෙවෙයි පිට කෝලම් තමයි කෝලම් කියලා. ඉතින් ඒකෙදි මේ mati මේ මේ මේ අදහතර තියෙන mati මතාන්තර එවුවා මේ මේ අර කට්ටිවාදී බෙදුම්වාදී ක්‍රමවලට ලියලා තියෙනවා. ඉතින් මෙවෙන් තමයි අතරම අර ධර්මයේ තියෙන මේ ඇත්තම ඌව නැත්තම් අපිට තේරෙන්නේ නැහැ. නිසා නිදර්ශනයක් පෙන්න. පෙන්න නිදර්ශනයෙන් පෙන්න තියෙනවා. නිදර්ශන පෙන්න්නේ එකලාගේ මානසිකත්වය. මම බලන්න ਸਰවඥාන්සේ පෙන්නනකොට කවදාකවත් කාටවත් ඉංගියක් දීලා නෙවෙයි කියන්නේ. භාව පෙන්වන්නේ, ස්වභාව පෙන්වන්නේ, ආකාර පෙන්නනවා. මේ අරක මේක කියලා නිදර්ශන පෙන්වනවා ස්වභාවයක් පෙන්වනවා. ස්වභාව ධර්මෙ පෙන්වනවා. ස්වභාව ධර්මෙ පෙන්වනකොට කාටවත් රිදෙන්නේ නැහැ නේ. නිලක නිර්මාණල් මලක තියෙන නිල් පාට තමයි මම මෙතන නිල් කියලා කියන්නේ. කියන තරේ ශ්‍රී ලංකන් දස්පක්ෂේ පාට කිව්වනම් ඉතින් වදිනවනේ. නිල් පින්නර යන්නේ නිලට නිල. නිල දස ගන්න නිල නිල නිදසන මේ මේ මහා නිල. ඒකෙදි හරි. පුදුමයි බුදුජානසී ඉදිරිපත් කරලා තියෙන නිදර්ශන. දැන් අපිව බණ කියනකොට වරදිනවා මේ කියලා කියන්නේම දෙන නිදර්ශනේ පටලවගන්න. පටලවගන්නේ ඒක දිගේ යනවා. මොකක්වත් නැහැ වෙඩි තියනවා හිරමේට අලු දාලා. ඒ මොකද උත්පා උපමේ ගලප ගන්න දන්නේ ඒ වර්ණ ගැන්වීම අනු ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ කරප්පන් යනවා කියන්න එපා. කියනවනම් අල් මරලා කියන්න ඕනේ මේ නිදර්ශනයකට කියන්නේ. හැබැයි හොන්දට වදිනවා නිදර්ශන කිව්ව හොන්දට තියෙනවා. තේරුණාට මොකද අර මතවාදී තියෙන එකනට කෙනහිල්ලක් වෙනවා. මේ බණින් කරන්න හදන්නේ මේ කාට හරි කපා දැමීමක් කාට හරි උලුප්පා දැමීමක් කියලානේ. එනතම මහා භාරතයේ කිව්වොත් දැන් මේ Hindu මිනිස්සු මේ පොත කියවන්නේ නැහැ. මේ දීලා තියෙන නිදර්ශනේ අපිට කොන හරන්නේ දීලා තියෙන්නේ. එන් කියවන්නේ නැහැ. නමුත් බුදුරජාණන්සේ කියලා තියෙන කාරණාව මේ අනුන් දෙන බත් කාලා ඉන්න මිනිසුන්ට මොන කෝලම් දර්ශනද? තම තමන්ගේ වැඩක් කරගන්න එකයි කියලා තියෙනවා. පානිස්සර අතින් ලොහෝ බෙර ගෙයුම් හෝ අත්තල ගැසුම වේතාල දඬුමෝවා තාලම්පට ගැසීම හෝ මතුරු දපා මල සිරුරු නැගිටුවීම කුම්භ තුන සිවුරස් බෙර වැයුම් ශෝභනක රංග කලිකරණය හෙවත් රඟමඩුල්ලෙහිදී දේවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්දි ගීත ගායනය හෝ ප්‍රතිභාන චිත්‍ර කිරීම සනදවුන් කෙලිය හෝ අයෝ ගුඩ ක්‍රීඩාව උණගස් ඔසවාගෙන කරන ක්‍රීඩාව අස්ති දෝවණය මලවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත් සෙමෙහි ඊවටා සිට උත්සව කිරීම ඇත්පොර අස්පොර මියුපොර ගොන්පොර එළු පොර, බැටළු පොර, කුකුළු පොර, වටු පොර, කොල්ලු හරඹ, මිටි යුද, මල්ල පොර යුද පවත්නා තැන් දක්නට යෑම, බලසින් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දශනෙහි යෙදී වෙසෙද්ද හෙතෙම මේ හෝ මෙබඳු වූ විසුළු දශනෙන් වැළැක්වී වෙයි. මේද ඔහුගේ සීලයක් වේ. ඒකට ඒ බලසේනා ගණිනවා කියන්නේම විහිළුවක් කියලා උදුණු කියන්නේ. රටක තියෙන බලවත්ම දේ ඒකේ මේ මෙතන කිය විසුළු දසුන් කියලා කිව්වට මේ රටක මෙච්චර බල මේ ආරක්ෂක හමුදාවක් තියෙනවා කියන්නේ රට එච්චර බයෙන් ජීවත් වෙනවා කියන එක. කිවිසු මේ බණ භාවනාවක් මොකුත් නැහැ. අනිත් එක මෛත්‍රී කරුණාවක් නැහැ. කන්‍යම් මරණ්‍යම් කියන්නේ. ඉතිව ගණන් කරනවායි කියලා කියන්නේ ගණන් කරන්න කරන්න ඒ විශ්වන්ට අර සාමූහික හැඟීම ඇවිල්ලා අපේ ජාතියට විරුද්ධව අපි මෙහෙම කරමු කියලා නිකම් රහු ගැඳීමක් එනවනේ. ඒක බලන්න ගියත් ඒක පේනවා ඒක කරන්නේ විහිළුවක්. ওই විහිළු දර්ශනට උදව් කරන්න යන්න එපා. ඒක සෙනග රැස් කරලා කරන හැම වැඩකදීම පේන තියෙන්නේ තමන්න තනියම ඉන්න දන්නේ නැති මිනිස්සු. තමන්න තනියම දන්දින මනසට මොන බලසෙන ගණන් කිරීමක්ද? අඩු ගන්න බලසෙන ගණන් කිරීමත් පෙරා ඇලිය පැහැෙනා වගේ වැඩක් නේ. ඔය මොකද්ද සතුට වෙන්නේ තියෙන්නේ? ඉතින් අද හැම කෙනාම තමලක තියෙන සල්ලි ටික ගණන් කර කර ඉන්නවා. ඉඩම් ටික ගණන් කර කර ඉන්නවා. කරෝ පණිතකම් ගණන් කර කර ඉන්නවා. තමලට තියෙන ආදාර උපකාර ගණන් කර කර ඉන්නවා. ඒකෙන් තේරෙන්නේ මේ මනසට මේ වර්තමානයේ හුදකලාව දන්නේ නැහැ. වර්තමාන විවේකී කියන එක දන්නෙත් නැහැ. විශ්‍රාමයක් ඇත්තෙත් නැහැ. රජුරන්ට හැමදාම භාණ්ඩාගාරික ඇවිල්ලා කියනවලු ඔබතුමාගේ භාණ්ඩාගාරයේ රත්තරන් මෙච්චර තියෙනවා. අමුරත් මෙච්චරයි වැඩ කරපු රත්තරන් මෙච්චරයි. රිදී මෙච්චර තියෙනවා අමුරත්තරන් මෙච්චරයි වැඩ කරපු රත්තරන් මෙච්චරයි. උදළු මුල්ලු මෙච්චරක් තියෙනවා ආයුධ මෙච්චර තියෙනවා. හැමදාම මේ තොගේ කියවන්නේ. ඉතින් රජුරන්ට ඒක තමයි උදේ පාන්දර ඇහෙන්නේ. ඉතින් ඒ වෙලාවෙම ඉතර ඔළුව ඒ ඉවත් එක වැඩ කරනවා. කොයි වෙලාවකවත් මේ Taman භාවනා කරලා මම දැන් මෙතන ඉන්නවා සියල්ලංග සම්පූර්ණයි කියන එකත් එක්ක බලනකොට සේරම උසුළු විසුළු. ඉතින් අපිව දිනුවක් වෙන්න හදනවා කියලා ඔතෙන්ට නෑන්න දැන රජයක් වශයෙන් හෝ ජන සමූහයක් වශයෙන් හෝ පුද්ගලිකව මේ Taman ළඟ තියෙන පට්ටන්දරේ ඉතින් මරන වෙලාවේ ඔක්කොම නෑනේ. නැන්දලා කවදාකවත් නෑ මම දැන් මෙතන ඉඳලා ඉතින් ඌ මරන කොට අර අර කුණු කන්දලේ පෙරේතෙක් කියලා තමයි මල පෙරේතෙක් කියලා නැත්නම් මේ ගල්ලාන් දෙක් කියලා උපදින. ඊට මීට වැඩි අර ඒක නම් නැතුව බෑ. ඉතින් කන්න ඕනේ. ඉඳලා හිටලා හරි කමන්නේ මේ මම දැන් මෙතන ඉන්නකොට තියෙනවා ඊට වැඩි විකල්පයක් කියලා දන්නවනම් මේව අහන්න බලන්න යනවයි කියලා කියන ඔළුව ක්‍රේල් වෙන වැඩනේ. ඒක නිසා ඒව නරක අතාරලත් බෑ. ඒක දැනගන්න ඕනේ. ඔయిత සාපේක්ෂව විකල්පයක් දීලායි පුදුරජාන්සේ කතා කරන්නේ. ඕක නැතුව තමන්ගේ ආඩියකම දැකලා ඉදිරියට බලන්න පුළුවන් මේ බලසෙනක වැඩි කිරීමෙන්, දියාගල් වැඩි කිරීමෙන්, තාප්ප කොටු වැඩි කිරීමෙන් අපිට ලැබෙන සැප මොකක්ද කියන එක සංසන්දනය කිරීමටයි මෙතන තියෙන්නේ. එතනයි බලසේනාවල් වැඩි කරන්න ඡන්ද දෙන්න යන්නේ කොහොමද? මේ මම තියාන හිටියනේ කවුරු හරි ඕන මේ පත්‍රිකා තියෙනවා. මේ මේක විශේෂ එකක් තියෙනවා. මේ හොඳ නෑ අප්පා කියවන්න. හොඳ නෑ මේ මේ බුදු බලසේන ආමඳුරෝ විස්තර කරලා දෙන අය අපි ඡන්දට ආවේ. අපේ කම්පැනි වැඩනේ. ඒ කියනවා මේ අපේ අවසාන પરමාර්ථය මොකද්ද ළඟ પરමාර්ථය මොකද්ද ඇයි මේව අපි කරන්නේ මේ ජන බෞද්ධයා මිත්‍යා දෘෂ්ටික නිසා සම්මා දිට්ඨියට ගණ්ඩායි මේ ප්‍රයත්නය. මේ මේව මං විතරක් කියවන එක අසාධාරණයි මොකද මගුළු විතරයි ඒකට නරක වෙන්නේ. ලෝකදාන්ත හිටියනම් ඔක්කොම කියවනවා. අපේ අපවත් ලෝකදාන්ත ඉතින් මේව හැමදාම එවනවා මේ සමහර මුද්‍ර ගහලා එවනවා සමහර මුද්‍ර නැති වෙනවා. ඒ নানা ප්‍රකාර දේවල්. දිවදියා බලනකොට ඒවා දැනගෙනත් ඉන්න ඕනේ. මේ කොච්චරක් මේ අපිට මේ එකතන ඉන්නකොට මම දැන් මෙතනට එන කම්මැලිකම ඒක ප්‍රතිඵල තමයි මේ. මේ මම දැන් මෙතන ඉන්නකොට තේරෙන්නේ නැත්තම් අපි මේ වගේ මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා. කොයි ව්‍යාපාරෙත් එකයි. <coughs> ඒක මේ <coughs> සංඥා ඡන්ද කරන්න ගියත් යෝ කරන්න ගියත් එකම දේ තියෙන්නේ. ඉතින් අපිට ඒකට දන්න තියෙන අපිත් එකේ නිදහස් නෑ. මොකද අපිත් උගාක් වෙලාට අත් දෙකෙන් අතෙක් උඩ අතක් තියාගෙන මම දැන් මෙතන කියන ව්‍යාපාරේ නෙවෙයි. මේක අපිට කම්මැලි. කම්මැලි වුණොත් අපි මොකක් කරි මොකක් හරි ඔයගේ ව්‍යාපාරයකට වැටෙනවා. ආන්න ඒ දෙක සංසන්දනය කරන්ඩ මේක අපි බාහිර ලොකු ආදර්ශයට ගන්නවා. නමුත් අපි දන්න අපිට ඒ අඩුපාඩුකම් ටිකක් තියෙනවා. අපිට පුළුවන් ද මේ බුද්ධ ඥානසේ කියලා දෙන්න අනුන් දෙන බතක් වළඳලා ඉන්න ඔබට මොන විසුළු දර්ශනද? එච්චර මේක කතාව කියන්නේ අනුන් දෙන බත් කාලා ජීවත් වෙන උඹට මොන උසුළු විසුළු දර්ශනද කියන එකයි භික්ෂුන් වහන්සේ නමකට ගන්න තියෙන්නේ. ඉතින් ඒක තමන් <clears throat> භික්ෂු කියලා හිතාන්න ගියෙකුට උනත් කියන්න පුළුවන්. බත් කෑවනම් පිටින වැඩක් බලාගනි. අනුන් අවසන්ද මේ ව්‍යාපාර කරන්න යන්න එපා කියන එක ඒක තේරුම් ගන්න හැබැයි ව්‍යාපාර කිරීමේ ආධිනවත් සංසන්දනාත්මකව දැනගන්න ඕනේ. යතාවා පණේකේ භොන්තෝ සමන බ්‍රාහමනා සද්ධා දෙය්‍යානි භෝජනානි භුංජිත්වා තේව රූපං ජූත ප්‍රමාද පමාදට්ඨාන යෝගං අනියුත්තා විහෙරಂತಿ සීයති ඉදං අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපතං සම්තිකං කලිකං ගටිකං සලාකහත්තං අක්ඛං පංගචීරං වංකකං මොක්ඛචිකං චිංගුලකං පත්තාලහකං රතකං ධනුකං අක්ඛරිකං මනේසිකං යතාවජ්ජං ඉතිවා ඉති ඒව රූපා ජූතප්පමාදට්ඨානානු යෝගා පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලස්මින් යම්සේ වනාහි සමහර භවත් මහන බමුණෝ සැදැහෙයින් දුන් බොජුන් වළඳා අටපා කෙලිය දසපා කෙලිය අහස් දූ කෙලිය මඩුළු පැනුම සන්තිකා ක්‍රීඩාව දාදු කෙලිය කල්ලි ගැසුම සලා අත් කෙලිය ගුල කෙලිය කොළනලා පිඹුම කෙලි නගුලින් හැම කරනම් ගැසුම කන්නම් ගුරුවා කෙලිය කොළනැලියෙන් වැලි ඈ මැනුම ක්‍රීඩා රත පැදවීම කුඩා දුන්නෙන් විදීම ඇකිරි කෙලිය පිටේ හෝ අහසේ අකුරු ඇඳ ඒ කියවීම සිත උදය කීමේ ක්‍රීඩාව විකලංගානුකරණය අනුන් කුරුන්ගේ ආදීන්සේ ඉරියව් පැවැත්වීම යන මෙබඳු වූ පමාවට කරුණ වූ දූ කෙලෙහි යෙදී වෙසෙද්ද හෙතෙමේ මේ මේ හෝ මෙබඳු වූ පමාවට කරුණ වූ දූ කෙලෙහි යෙදීමෙන් වැළැක්වී වෙයි මේද ඔහුගේ ශීලයක් වේ. දැන් මේ කොහොම කෙලි බුදුහමසෝ දන්නවනේ. ඒකයිගේ ලස්සන වැඩි. බුදුන්සේ ඒවා දන්නේ නැතුව කරන්න එපයි කියන්නේ නැහැ. දන්නතු කියන්නේ කරන්නේ කිව්වොත් එහෙනම් බුදුරජාණන්සේ සරුවච්ච නැහැ. මේ ඔක්කොම අපිට වැඩිය දන්නවා මේ ලයිස්තු සම්පූර්ණ කරන්න කාටවත් බෑ. ඔක අංග සම්පූර්ණ ලයිස්තුවක්. ඔය කරන්න තියෙන කෙලි. අපිට ඒක පොතේ ඉගෙන ගන්න වෙනවා. කටපාඩම් කරනවා. කටපාඩම් කරන්නේ මම මෙතන මේ කෙලි ටික කටපාඩම් කරුවා කියන්නේ මේ කෙලියෙන් වලදින්නනේ. මේ කෙලියෙන් අයින් වෙන්න මේ බණ කියන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න ධාතු මනසිකාරය ඉගෙන ගන්නේ. ධාතු මනසිකාරය දන්නවා කියලා ආඩම්බර කරන්නේ නෙවෙයි ධාතු මනසිකාරයෙන් මිදෙන්නනේ. ඊගෙන නැතුව මේ මට ධාතු මනසිකාර පාඩම් භාවිතය දැම්මට ඩිප්ලෝමා එකක් තියෙනවා කියලා කෑ ගහන දෙවෙයිනේ. පටිච්චසමුපාදය අපිට ඉගෙන ගන්න කියලා කියන්නේ පටිච්චසමුපාදය පිළිබඳ කොලරකේ නම ගහගෙන ආවිදින් නෙවෙයි පටිච්චසමුපාදෙ මිදෙන්නනේ. ඉතින් උගෝ දෙනෙක් එහෙම නෙවෙයි හිතන්නේ. ඒක නිසා අපි අනිවාර්යෙන් පටිච්චසමුපාදෙ කියවන්න ඕනේ. ඒක නැතුව මේ පොත කියවන්නේ නැතුව කොහොමද අපි දන්නේ චූල සීල මජ්ජිම සීලී? ඒකේ දන්නේ අපි දන්නේ නැති කෙලි කීයක් තියෙනවද බලන්න අපි දන්නේ අපි කෙලි කාරෝ කියලා. බුදුහාමුදුරුවෝ කෙලි දන්නේ නැහැ අපි. ඒ දැනගන්නේ මෙන්න මෙහෙම මෙහෙම දේවල් ලෝකේ සම්මත වෙලා තියෙනවා මේක දැනගෙන හිටපන් හැබැයි අහුවෙන්න එපා හැබැයි දන්නේ නැතුව හිටියොත් අනික් කටේ ගියා උඹලා කෙලි දන්නේ නැති නිසා ඔය පැත්තට වෙලා තබ් බැඳගෙන ඉන්නේ කැලේටරින් ගගෙන ඉන්නේ කෙලි තියෙනවනම් හරි ලස්සනයි දෙන්නේ. ඒ කියන්නේ අපි කෙලි කෙලලා තියෙන්නේ. වලට වැඩි කෙලි කෙලලා තියෙනවා. අපි එකයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කිව්වොත් කවුරුත් එන්නේ අත දාන්න. ඒ නිසා බුදුජානනාංශයේ යසෝදරාව දිනා ගන්න වෙලාවේ ඔක්කොම දනු සිල්බ තුලින් ඔක්කොම පෙන්නවා. කවුරුවක්වත් හිතුවේ නැහැ මේ ගෙට වෙලා හිටවපේ පින්න කුලේ වගේ හිටවපේ ඉලන්දාරියට මෙච්චර වැඩ පුළුවන් කියලා. ආස්ස ශිල්පේ හැම එකකින්ම රණසප් පැවිලා තියෙන දේවදත්ත. බුදුහාමුදුරුවෝ ගාවට ආස්සිය හසුරන්න දන්නේ දේවදත්ත. බුදුන්සේ ආගාට දුන්න හසුරන්න දන්නේ දේවදත්ත. දේවද දේවදත්ත දින නංගි දිනා ගන්න නෙවෙයි. යාගේ නංගි නෙවෙයි. යසෝදරා යසෝදරා වෙනින් ෆයිට් එකේ හැම වෙලාවෙම දෙවෙනියට අවිලා තියෙන දේවදත්ත. දෙයි දෙන්න සම සමව ඉඳලා තියෙනවා. ඒ හැම වෙලාවෙම බුදුන්සේ පෙන්ලා තිනවා මට කායික ශක්තිය. ඔය ශිල්ප හැම දෙෙම පුළුවන් බව. ඒක ඉවරලා කියනවා මේවා ඉගෙන ගන්න ඉගෙන ගන්න අතාරින්න මේවෙන් මේකෙන් ඇතුළට යන්න බෑ. පිටුට යන්නයි තියෙන්නේ. ඒ නිසා මේ මේ ලයිස්තු කටපාඩම් කරනවා කියන එක අධර්ම නෙවෙයි. ධර්මය දැනගන්න ඕනේ ඔය බුදුන්සේ අපිට දීලා තියෙන ලයිස්තු දැන් ඕනේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයකට ගිහලා බලන්න ওই නැටුම් ටික තමයි උගන්වන්නේ. ඒ මිනිස්සු නැටු මොනවද තිබුණ කියලා දැනගන්න ඕක පොත දිගාරින්න. ඔයගොල්ලෝ හිතන්න එපා సౌందර්යය දාන්න එපා මිනිස්සුන්ට වෙනම පොතක් තියෙනවා කියලා. ওই ශිල්ප නිර්මාණ සේරම ඒක ඒක හිතාගන්න බෑ ඒ බුදුරජාණන්සේගේ දැනුමේ ලෞකික පැත්ත කොච්චර තිබිලා තියෙනවද කියලා. කෙනා වෘදු විසි ගාණක් කුමාරෙක් විදිහට මේ ඔක්කොම කරලා තියෙනවානේ. ඒකලෙල ඔක්කොම ලයිස්ටෝ දීලා කියනවා මේ ලයිස්ටෝ කටපාඩම් කරගන්න. මෙන්න මෙහෙම කෙලි වගේක් තියෙනවා. භික්ෂුව දැනගන්න. දැනගන්නේ මොකටද? ඒක නොකර ඉන්න. එතකොට අපිට යම් වෙලාවක වර්තමාන හිත එළඹිලා විවේක වුණා නම් අපිට හිතන්න පුළුවන් අපි එළියේ හිටියා නම් මොන මොන එක එක කෙලි කවටකම් ක්‍රීඩා ගැන කල්පනා කර කර ඉන්නවද දැන් මේ චිත්තක්ෂණ ඉව නැහැනේ එතකොට මගේ මජ්ක්‍ධිම සීලය සම්පූර්ණයිනේ එතකොට මගේ චූල සීලය සම්පූර්ණයිනේ කියලා තමන් සමාදන්ව රකින චිත්තක්ෂණයේ වටිනාකම මේ විස්තර සහිතව කියාගේ මට චූල සීලය සම්පූර්ණයි මගේ මජ්ජිම සීලය සම්පූර්ණයි විසස් සීලය සම්පූර්ණයි සමාධියත් සම්පූර්ණයි මොකද මගේ හිත වර්තමානයේ තියෙන්නේ.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 තිලියය, පුළුන් මෙත්තය, සිංහ රූපාදී සිංහ ආදී රූපවලින් විසිතුරු කළ එළුළුම් ඇතිරිය, දෙපැත්තේම ලොම් ඇති එළුළුම් මුවා ඇතිරිය, එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුළුම් මුවා ඇතිරිය, රන් කසුකම් කළ පසතුරුණු කෝසෙය හුයින් වියූ ඇතිරිය, අසුපිට එළන ඇතිරිය, ප්‍රිය එළන ඇතිරිය ඇඳට සරිලනසේ අඳුන් දිවි මසින් මසා කළ ඇතිරිය කෙහෙල් මුව සමින් කළ මහඟු පසතුරුණු ඉස්දොර පාමුල රතුකොට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන මෙබඳු වූ උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදේ වෙසෙද්ද හෙතෙමේ මේ හෝ මෙබඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්වී වෙයි මේද ඔහුගේ ශීලයක් වෙයි මේවා සාමාන්‍යයෙන් කියන සාමාන්‍ය තේර සම්ප්‍රදාන කුල විදිහට ධර්මාසන හදනකොට හැමදේම මෙව දාලා තමයි හදන්නේ. දැන් තියෙන ලොකුම කුෂන් දාලා උස් ආසන සිංහාගේ වගේ කකුල් දාලා අරේ මේ හදනවා. ඒකේ වාඩි වුණාට කමක් නැහැ. ඒ මේ නිතර වාසයට නෙවෙයි. ඒකට දුන්නාට පස්සේ ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. කවුරුද මේ ආසනේ එතන බණ කියන්නේ කිව්වොත් උස්සසුන් මහසුන් කොයි එකක් වගේ පාවිච්චි කරන්න වෙනවා. නමුත් Taman Taman විසින් හදාගෙන නැත්නම් කාටද කියලා ඉල්ලගෙන ඒවට ඇබ්බැහි වුණොත් එහෙම දන් දෙන මිනිස්සයෝ කුඹුරු ගොවිතැන් කළා මඩේ කාගෙන ඉඳලා බත් බෙදන්නේ. ඒ මිනිස්සු එනකොට ඒබත් කාලා හාමුදුරුව සපාසමර බුදියාණන් ඉන්නවා දකින්නකොට ඒ මිනිස්සුන්ට හිතෙනවා විලෝපණ හැඟීම් වෙනවා. අපි කොච්චර මහන්සිලා මේ හම්බ කරා නමුත් මේ සංඝයා වහන්සේලා අනුන් දෙනපත් කාලා වන්දන මේ සමනක් බ්‍රාහ්මණයෝ උසස්තුන් වල හිටියට ප්‍රශ්නයක් නෑ මොකද ගිය හැම වෙලාවෙම සංඝයා උසස් කරලා සලකනවා. ඒත් ඒකට ඇබ්බැහියක් පේනවනේ. ඒක තමන් විහිං ගෙන්නගෙන මේ ඉන්න පටන් අර ගන්නවා. ඒකෝර අර අහිංසක දායකයාට හිතෙනවා. ඒක සාමාන්‍ය වෙන්නේ නැහැ පොහොසත් මනුස්සයාට. මොකද පොහොසත් මනුස්සයාගේ අනිත් පැත්ත තියෙනවා අපි සැප විඳිනවා සංඝයාට නිසා කොහොම හරි ගෙනත් දෙන්න ඕන කියලා. ඒගොල්ලෝ ගාව තියෙනවා මේ පශ්චාත්තාපය. නිසා කොහොම හරි Taman විදින එකෙන් කොටසක් අර සද්ධාවන්තව ගෙනල්ලා සංඝයාට දෙනවා.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 ඒකේ මේ බ්‍රෑන්ඩ් එක මේ ක්වොලිටි එක මේ මේ මට්ටම තියෙන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක කවදාව සම්පූර්ණ වෙන්නේ නැහැ. එකම්මගේ දරුවෝ අතරවත් බ්‍රෑන්ඩ් එකේ සමානකමක් හිටින්නේ නැහැ. ඒක මොකද ඒ කොම්පැනි හදලා තියෙන්නේ එහෙමයි මිනිස්සුන්ට බඩුව ඉල්ලන්න එපා. නම කොම්පැනි නම කියලා ඉල්ලන්න කියලා නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන්නේ. ඒක නිසා සෙරෙප්පු ඉල්ලන්න බාට ඉල්ලන්න. සිගරට් ඉල්ලන්න තීරෝස් ඉල්ලන්න. ඒ බ්‍රෑන්ඩ් එක විකුණලා ඊට ඉස්සෙල්ලා ඒ තරවල මිනිස්සු මේ මේ නම කියලා ඉල්ලන්නේ බ්‍රෑන්ඩ් එකේ නම කියලා. ඉතින් දැන් තීරෝස් නැති වෙනකොට ඒකකොට ටිකක් කචල් වැඩි. දැන් කඩේට ගිහලා තීරෝස් ඉල්ලන්නේ. තීරෝස් ඉල්ලුවා දැන් නැහැ නේ. දැන් නැහැ නේ තීරෝස් නැහැ නේ. ඈ? දන්නේ කොහොමද ඉන්නේ? ඈ? කියන මේ ක්වොලිටි එක නෙවෙයි අර. ගණන් අඩු කරලා බාහිර කරලා. මම දන්නේ ඉතින් ඒ වගේ මේ බාට දෙකක් දෙන්න. බාට දෙකක් දෙන්න කියලා කියන්නේ. සෙරපු දෙකක්ම ඉල්ලන්නේ. මේ මිනිස්සුන්ගේ ඔළුව වෙන කර කරලා තියෙන හැටි බලන්න. ඉතින් ඒක නිසා අපිට එකම පවුලකට ගිහිල්ලා දුන්නොත් මේ මේ එකම බඩු ටිකක් රණ්ඩු. හරියගේ දේ මෙයාගේ දේ වෙනස්. ඉතින් ඒක එහෙම තමයි සංගයගේ. මේ වැඩේ වෙනවා අනිවාර්යයෙන්ම වැඩේ වෙනවා. වැඩේ වුණාට මට ඕනේ බ්‍රෑන්ඩ් එක නෙවෙයි. ලොකුසන සිහිනායන වැඩේ තමයි ඔබ අපිට ගිහිල්ලා හොඳට ආවොත් අපි මොනවද ලස්සන දෙයක් රසාදයක් කෑවම අපිට මේ හරියට අහන්නේ. අපි හිතන මේක මේ කටියට පොඩි දුරට දුරට ඉලක්කන සඳහන් කියන්නේ. කොහොම විදි කරලා දානවා නෑ බලනවා තාත්තා දිහා පිස්සුද මේ තාත්තලා මේ මොන කුණු හරි පැද්ද මේ ගෙදර කෙනා උන්ගේ රසය ඒක නෙවෙයි උන්ගේ වෙන බ්‍රෑන්ඩ් එකක් හිතේ තියෙනවා ඊට පස්සේ කියනවා තාත්තලා සල්ලි තියනවා කරුණා කරලා විනාශ කරන්න එපා මට සල්ලි ටික දෙන්න හරි අසරණ වෙනවා මේ මේ මීයක් හිටියලු පූසෙක් හිටියලු ගෙදරක මේ මිනිස්සු ඇති කරලා ඉතින් පූසා කල්පනා කරලා හැමදාම මේ මිනිස්සු දවස් පුස්සියෙම වැඩ කරලා ඕවර් ටයිම් කරලා ගෙදර එනකොට පූසාට කැම ටිකක් ගේනවලු ඉතින් පූසා කල්පනා කරලා අනේ මේ මංස මට ගින්නක් තන දීලා බුදියන්නක් තන දීලා මහන්සි වෙලා හම්බ කරලත් ගෙනත් දෙනවනේ මං කවදද මේ වින්නට සැලකුවේ කියලා. ඉතින් කල්පනා කරනවා මට දැන් මීයේ කහ වෙනකොට කාලේ ඉවරනට පස්සේ ගිනිය මිනිහ මතක් වෙනවා. ඒ තරම් කනවා. ඉතින් ඌ ඕක ගැන තපස්සලා ඉන්නකොට එක දවසක් පැනපු ගමන් පැටව දෙන්නේ එකතරේ හම්බුණා. මේ මේ ගුලේ පැනිනකොට පැටව දෙන්නේ එකකට. ඊට පස්සේ මේ කටේ පැටව ඉඳදී කල්මුනේ යකෝ අද නම් මේ මිනිහට එකක් දීලා ගන්න ඕනේ කියලා. අර මිනිහා බත් කකා ඉඳදී පැටියෙක් ලේ පිට ගිහිලා පිඟානට දාලා උගිලා ඉතුරු කෑල්ල කෑවලු. අර මිනිහට උනේ මොකද්ද කියලා බලන්න. මී අර තියෙන උපරිම සැලකිල්ල තමයි දෙන්නෙක් අහුවෙච්චලායි මී වැටියෙක් අර අයිතිකාරයට දීලා කන එක. බත් කන පිඟානට ගිහිල්ලා මී පැටියෙක් දාලා උතුරු කෑල්ල කෑවා. ඒ නිසා එක එකාගේ ආසාවල් ගත්තාම මේ කම්පැනි විතරක් දන්නවා. හරියට මේ දරුවන්ගේ වෙන්ක වෙන් කරලා කියන්නේ. ගෑනුන්ගේ පිටිපි වෙන් කරාන තරුණයන්ගෙන් බය. ඉතින් හරියට එතනම තට්ටු කරනවා. කට්ටු කරාට පස්සේ මොන දේ දුන්නත් ඒ බ්‍රෑන්ඩ් එක නෙවෙයි නා. ඉති ඇති වැඩන්නේ. ඉති ඒක නිසා බඩු නැති වෙලා වෙනකොට ඔ මොකක්වත් නැහැ අපිට ඕන කරලා තියෙන යාම පිළි මේ යාම බේරගන්න එකනේ. වැඩේ කරගන්න. ඒක නෑ. ඒ ඒ කාලේ ලියවිලා තියෙන පොත්. සර්වචනාසිට ඒක තිබුණේ නෑ. සර්වචනාසිට ගිහි ගෙදර හිටියත් හැම දෙයකම තිබුණා. නමුත් මේ අනුන්ගෙන් යැපෙන මිනිස්සයා හිඟන්න අනුන්ගෙන් දිගට බත හම්බ වෙන විදිහට ජීවත් වෙන්න. බත් දෙන මිනිස්සුන්ට අන්ධහර පාණ්ඩය යන්න එපා. එහෙම කරන්න ගියොත් සාසනය ওই කියන මේ ගිහි නොගිහි සම්බන්ධතාවය හරියන්නේ නැහැ කියන එකයි මේකෙන් කියන්නේ. මේක එතකොට ඒක හොයන්න වෙනවා අටුවාවට යන්න ඕනේ. අටුවාවට ගියාම තමයි වෙන තමන්ගේ ධන හිසට වැඩිය උස. සාමාන්‍ය ධනේ සංගල් 18යි කියලා කියන්නේ මේකේ යට විට්ටමේ ඉඳලා යට විට්ටම කියලා කියන්නේ විට්ටමේ යට පැත්තේ ඉඳලා අගල් 18ට වැඩි වෙනවනම් කියන්නේ උඩ ගිහිල්ලා නගින්න ඕනේ ඒක. මෙහෙම ඉඳගෙන හේත් වෙන්න බෑ. මොකක් හරි එකක් උඩ නැගලා නගින ධර්මයට උසන ඒ උච්චාසයන කියලා කියනවා. මහාසයන කියලා කියන්නේ ඒ ඔය පල්ලංක අර තියෙන දැන් කවිච්ච කියලා තියෙන. ඒ වගේ දේවල් පල්ලංක කියනවා දීඝාසන. ඔක්කොම වචන ටික මේකේ තියෙනවා. යථාවා පනේකි භුන්තෝ සමන බ්‍රාහ්මනා සද්ධා දෙයයානි භෝජනානි භුංජිත්වා තේ ඒව රූපං මණ්ඩන විභෝසට්ඨානානු යෝගං අනුයුක්තා විහෙරಂತಿ සේයතිදං උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අංජනං මාලා විලේපනං මුඛචුන්නකං මුඛලේපනං හත්තබන්ධං සිකාබන්ධං දණ්ඩකං නාලිකං කග්ගං චත්තං චිත්‍රූපාහනං උන්හීසං මණින් වාලවීජනින් ඕදාතාලි විචනින් පාල විජින විජින විජින කියලා කියන්නේ මේ විජිනිපත පවන් සරණ ගන්න වාල විජනින් ඕදාතානි වත්තානි දීගදසානි ඉතිවා ඉති ඒව රූපා මණ්ඩන විභූසට්ඨානාන යෝගා පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලස්මින් යම්සේ වනාහි සමහර භවත් මහන බමුණෝ සදහෙයින් දුන් බොජුන් වළඳා සුවඳ සුනුයෙන් ඇඟ ඉලීම අත්පා ඈහි මනා සටහන් ගන්වනුවට තෙල්ගා මැඩීම සුවඳදියෙන් නෑවීම උරහිස් එහි එහි මස් වැඩෙනුවට මුගුරින් තැලීම කැඩපතින් මුහුණ බැලීම අලංකාර වශයෙන් අඳුන් ගෑම මල් පැලඳීම හා විලවුන් දැරීම මුවසුණු මුව විලවුන් දැරීම හස්තාභරණ දැරීම හිස කුඩුම්බිය බැඳීම විසිතුරු සැරයටි දැරීම විසිතුරු බෙහෙත් නල දැරීම කඩු දැරීම විසිතුරු කුඩ දැරීම විසිතුරු පාවහන් දැරීම නලල්පට බැඳීම සිළුමිණ පැළඳීම, විසිතුරු සෙමෙර වල් විදුනා දැරීම, දික්දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදී ඇඟ අඩුතැන් පිරවීමටත් ඇඟ සැරසීමටත් කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදේ වෙසෙද්ද හේ මහනතෙමේ මේ හෝ මෙබඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි මේ ද ඔහුගේ ශීලයක් වෙයි. මේකෙදි තියෙන ඇත්තට ඔය විභූෂණ කියන එක නිකම්ම අවපෑම් කටයුතු ඒකෙදී ගත්තොත් මේ බුරුම බුදු පිළිම ගත්තාම ලෝ තෙරුවන් සරණයි මේ පොඩි ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ආවා පොඩි හෙල්ලුමක් ඒකයි ලයින් එක කට් උනේ අපි නැවත පටන් ගන්න. ඒ බුදුම බුදු පිළිම ගත්තාම පට දාලා තියෙන්නේ මේ ආභරණ දාලා එන රජ ඇඳුම් අඳලා තියෙන්නේ. ඒක නිසා මේ ලංකාවේ බුදු පිළිමයක් දකින්නට ඒගොල්ලන්ට බුදුම ගෞරවයක් ඇති වෙනවා. මේ සරල විදිහට බුදු පිළිම තියෙනවා කියලා. ඉතින් මං ගිය පාරත් යනකොට බුදු පිළිමයක් ගත්තේ සායඩු ගියාම මම බලබලා කිව්වා හොඳයි. හැබැයි මේ තනමැත්ත පේන්න හදලා තියෙනවා. ඒක නෑ වෙන්නේ නෑ බුදුහාමරගේ වහලා හදලා තියෙන්නේ. ඒ කියලා ඉතින් මට කියන්න හිතෙනවා දැන් ඉතින් බුදුමේ තියෙන හැම පිළිමෙම ඔටුනු දාලා තියෙනවා. ආභරණ පළඳලා තියෙනවා. මේ ඉස්සරහට මේ කඩුකස්ථාන වගේ දාලා ඉතින් ඒව ඇතරම ගත්තොත් මේ <clears throat> තායිලන්තේ තියෙන ලංකාවෙන් එනච එමරල් බුදු පිළිමයක් ලෝකේ වටිනාම එකක් ඇමරිකෙන් කපපු එකක්. ඒක ඇතර කතාවේ හැටියට යනකොට ඉන්දියාවේ ලංකාවට ගෙනල්ලා තියෙන ලංකාවෙන් එහෙට ගෙනිලා තියෙනවා. ඉතින් ඒකේ තුන් මාසෙට දවස් තුන් මාසෙට ඝන සිවුරක් පොරවනවා. ඉඩෝර මාසෙට බොහොම සරල එකක් පොරවනවා. ග්‍රීෂ්මයේ ඍතු තුනට ඒ පොරවන එක විශාල උත්සවයක් ලංකාවේ දනදා මාසෙ පෙන්නනවා. ඉතින් එදාට මේ එක එක කරාන මේ එක එක ක්‍රමවලට මේ සිවුරු ජාති සුවම් පළඳවනවා. ඉතින් වදියා බලනකොට ගෞරවයෙන් කරනවා සර්වචනාංශිට ඒක. ඉතින් සර්වචනාංශි ඉන්නකොට මම ඇඳගෙන හිටියද කියලා ඒකට හිතෙනවා. මොකද මේකෙන් පේන තියෙනවා මේ අනුන්ගේ බත් කාලේ ඉඳගන්න මිනිස්සු. ඒ මිනිස්සුන්ට වැලිය සෝබන විභූෂණ පාන්ට යන්න එපා. පාන්ට ගියාම අපේ තියෙන හිඟනකම මොකද්ද? ඒ හිඟනකම මේ ලෝකයා සානසන එක විතරක් නෙවෙයි. චාම්කම සරලකම ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන එක. ඉතින් යනවා බලනකොට මේ මේ සිවුරක තියෙන වටිනාකම කියලා වැඩක් නැහැ නේද? තන්නේ කර හතර ශ්‍රේණි කඩක් නෙමෙයි ඔක්කොම ලෝකේ දෙන ලස්සනම ඇඳුම වෙලා තියෙන්නේ. අපිට මේ මෙෂර්මන්ට් අරගෙන මහලා නම්බ නම් මොකුත් නැහැ. මේක ඇඳගත්තාම තනි උරේට හරි දෙවුරට හරි මොකක්වත්ම නැහැ. සම්පූර්ණ පීචිකතියක් තියෙනවා. ඉතින් මේ දීලා තියෙන උපකරණ ටික අරගෙන බලන්න සරුවචනාංශේ පාවිච්චි කරන දීලා තියෙනවා අන්තිම සරලයි. ඕනේ දෙකින් සංගයට හදාගෙන ඉන්න පුළුවන්. එහෙම නොවෙන පරිස්කාර තියෙනවා නම් පාවිච්චි කරාට ප්‍රශ්නයක් නෑ. ඒක කියලා තියෙනවා පෙරපින්ට ලැබුණාට කමක් නෑ. නමුත් ඒක නිස්සේ වස්තු නෙවෙයි. අපිට උපසම්පදා මාලකයේදී කියලා තියෙනවානේ නිශ්චිත අනිශ්චිත කියලා දෙයක්. මෙන්න මේ ටික දරාගෙන ජීවත්වයන් වැඩිපුර හම්බුනට කමක් නෑ. හැබැයි ඒක නැතුණා කියලා අඬන්න එපා. ඒක පෙරපින්ට ලැබෙයි. මෙන්න මේක නා කලවිතුම නෑ. මේක මොන දෑතුණත් මේවා කරන්න එපයි කියලා උපසම්පදා මාලකයේදී ඒකට බුදුන්සේ කියනවා උඹට පටපිලි කපුපිලි කොමුපිලි ලැබෙයි පෙරපිරට. හැබැයි මම කියන්නේ පින්ද පංශකුල බෝලි. පංශකුල සිවුර. ඒක හැම එකක්ම ඕනෙම කෙනෙකුට ඇවිල්ලා අත්තිකිලමතාන යෝගේ කාමසෝකල්ලිකාන යෝගේ බොහෝසත් පුප්පත් ඕන කෙනෙකුට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. අනිතේ කාලයට අහු වෙන්නේ නැහැ මේ බුදුජානකගේ ක්‍රමය. මේක පෙරබුදු අවබෝධනායි ක්‍රමනේ. ඉතින් ඒ නිසා ඒකේ ඉන්නකොට සාමාන්‍ය සුඛෝභෝගේ ගිහිය බව දපණේ වැටෙනවා. කොච්චර සරල ක්‍රමයකටද මේක යන්නේ කියලා. ඉතින් අඩු ගානේ අපි දැන් මේ වගේ තැන්වල වෙන්නේ සරලව ඉන්නව නෙවෙයි අපි. අපි බොහෝ විට සුඛෝභෝගීව ගත කරන හැබැයි සරල ක්‍රමයේ අඩු ගානේ ආදර්ශයක් විදිහට කරගෙන යන එකයි තියෙන්නේ. ඒකේ තියෙන වටිනාකම මොකද මේ සරල වෙන්න වෙන්න වෙන්න ඉඳගත්තට පස්සේ ඔළුවට එන විලෝපන අඩුයි. අතීතය ගැන පශ්චාත්තාප වෙනවා, අනාගතය ගැන පශ්චාත්තාප වෙන්නේ සරල ක්‍රමයට යනවා. ඒකකට නැති බාලිකම හුණියමක් නෙමෙයි සුභාසින්චනයක් වඩටපත් වෙනවා. ඉතින් මේක තමයි විශ්වව්‍යාපී ක්‍රමයේ හැටියට ලෝකයේ තියෙන මේ පාරිභෝගික පාරිභෝගිකත්වය කියලා බහුබහඬ පාවිච්චි කරලා තියෙන උත්තරේ මෙච්චරයි. පරිසර දූෂණය කියන තියෙන උත්තරේ මෙච්චරයි. අපි දෙන්නේ බොහොම සරල උත්තරයක්. අපි දෙන්නේ බොහොම පෞද්ගලික මට්ටමේ උත්තරයක්. අපේ ඒක නෙමෙයි බුදුහාමරංගේක කාටවත් කතා කරන්න බෑ. ඒකයි කියා පාන්න යන්න ඕනේ. තමන් කරගෙන ඉන්නකොට පුදුම මේකත් තියෙන වගේම සිල් ගන්න යනකොට ගියේකට තියෙන අඳු බැලකට බලන්න අන්තිම සරලයි කවුරුත් එකයි ඔක්කොටම එකදී ඉවර ඊට පස්සේ ආය තාරාතිරම් මොනවත් නැහැ ඉතින් ඒ නිසා උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කවුරු ගත්තත් ඒ හරියටම දස දිශාවෙන් පැමිණිච්ච මිනිස්සු බුදුහාමුදුර ළඟට ඇවිල්ලිවල එකම වර්ණයටපත් වුණා කියලා හීනක් දකින්න සරෝජාන්සේ බුදු වෙන ඉස්සලා දවසේ ආහන්නේ වගේ හැම වංශෙම එන කට්ටිය මෙතෙන් ආවට පස්සේ එක හැලිය බත් කනවා එක පැදුරු බුදිනවා අනේ ඒකේ තියෙන වටිනාකම සමාජවාදීයර තේරෙන්නේ නැහැ අධිරාජ්‍යවාදීයර තේරෙන්නේ නැහැ සමාජවාදී පරිසරයත් මේක තියාගෙන ඉන්න පුළුවන් අධිරාජ්‍ය පරිසරයත් මේක ඉන්න පුළුවන් කවුරුත් එන්නේ නැහැ චෝදනා කරන්න යථාවා පනේකේ භොන්තෝ සමන බ්‍රාහ්මනා සද්ධා දේයානි භෝජනානි භුංජිත්වා තේ එව රූපං තිරච්ඡාන කතං අනියුත්තා විහෙරಂತಿ සෙය්‍යති හිදං රාජ කතං චෝදනං මහා මත්ත කතං සේනා කතං භය කතං යුද්ධ කතං අන්න කතං පාන කතං පත්ත කතං සයන කතං මාලා කතං ගන්ධ කතං ඥාති කතං යාන කතං ගාම කතං නිගම කතං නගර කතං ජනපද කතං ඉත්ති කතං පුරිස කතං කුමාර කතං කුමාරික කතං සූර කතං විසිකා කතං කුම්බට්ටාන කතං පුබ්බපේත කතං නානත්ත කතං ලෝකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉති භවා භව කතං ඉතිවා ඉති ඒව රූපාය තිරච්ඡාන කතාය පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලස්මින් මේ කියන්නේ අර වර්තමාන මොහොතෙන් පිට වෙලා කතා කරන ඕනම කතාවක් ওই 32කින් එකට වැටෙනවා.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 ඒ නිසා මහවංශ කියලා ගත්තොත් තන්නේ කර රාජකතා. තන්නේ කර චෝර කතා. අද ඉවසාන වාක්‍ය දෙකේ නිසා ආම්දුරුත් බණ කියලා කියලා අන්තිමට මේ කියන චෛතනාරාමයේ සුවන්න ඡායත් අනිත්‍ය දුක්ඛය අනාත්තයි මේකත් දුක පිණිස පීඩ වෙනවා කියලා අර පිපිඤ්ඤකේදී විස කපනවා වගේ පැයම බන තිරච්ඡාන කතා කතා කරලා අන්තිමට ඒකත් අනිත්‍ය දුක්ඛය අනාත්තයි කියලා ලියන. ඒ නිසා පටන් ගන්නකොටම නමස්සම් බුද්ධ රතනං කියලා බුදුහාමරට විතර පටන් කරගන්නවා. පටන් ගත්ත තැන ඉඳලා ওই තියෙන ඔය මේ තිරච්ඡාන කතා තමයි තියෙන්නේ. ඒ නිසා ඒ පඬිස්සන් සින්න කාලේ කියනවා ගල්දුවේ මේ හාමුදුරුවෝ බණ කියනවා වගේ මොනවද කියනවා අනේ මට නම් තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. විනය රස වෙන්න පටන් ගන්නකොට අවසාන වෙනකොටයි චතුරාර්ය සත්‍ය ගැන පොඩ්ඩක් මතක් කරනවා. පොත මේ බුදුජානසී මේ සාරිපුත්‍ර සාහිත්‍ය දොස් කියලා තියෙනවා. ඒ අර වේරංජ බ්‍රාහ්මණයද කවුද මට මතක නැහැ. ඒ මැරෙන්න හදන වෙලාවේදී ඒ හාමුදුරුවෝ කියලා රජු ස්වාමීන් වහන්සේ බානවලට බොහොම හොඳ සද්ධාන්ත දායකයා. ඉනි බොහොම දුෂ්කර තත්ත්වයක. ඊට පස්සේ යන්තම් අරූප ලෝකයකට හිත නංගනවා. කාම ලෝකේ පොඩක් අතහැරලා ඊට පස්සේ රූප ලෝකේ ගැන විස්තරයක් කළා රූප ලෝකෙමුත් ඉක්ුත් වෙන්න පුළුවන් කියලා අරූප ලෝක ගැන කතා කරලා යනවා. ඉතින් අර මිනිස්සයා ඒකේ හිත බැඳගෙන ගිහිලා බ්‍රහ්ම ලෝකයට. ගියකමම බුදුහාමුදුරුවෝ <laughs> කපනවා දෙස මොකද්ද අර අන්තිමේන මනසට උඹ මේ කරලාද? උඹ විශ්වාස කරන නිසා මං ගන්න ගිහිලා බ්‍රහ්ම ලෝකේ දැන් ආයේ කල්ප ගානකට ගොඩ ගන්න බෑ ෆ්‍රිජ් එකට දාලා ලොක් කරා වගේ ඊට පස්සේ කතා කරනකොට බණ කතාවක් නිවෙනෙන් කිලෝ ගන්න නිතර නතර කරන්න එපයි. නිවෙනෙන් කුළු ගන්නන්න මතක තියාගන්න. මොකද මිනිස්සු ඉන්නවා තේරෙන්නේම නැති කට්ටියක් ඉන්නවා. මොකද තේරෙන මිනිස්සයා ඉවර කරන්න ඕනේ නිවෙලෙන් කුළු ගන්නලා කියලා. ඒ නිසා හැම වෙලාවෙම අපි බණක් කිව්වත් ඒ මහා මන්ත්‍රි ලිව්වත් මොනවා කරුවත් අන්තිම වෙනකොට අර ඒකට කරන ගෞරවයක් වශයෙන් නමුත් ඒක නෙමෙයි මූලික අදහස පුරාවට තිරස්චාන කතා පුළුවන් තරම් අඩුකරනද ඒතු ගැනීම සඳහා ඒ කටයුතු පාවිච්චි කරලා හැබැයි ඒතු කරන මොන මූල ධර්මද ඒතු ගන්න යන්නේ කියන එක දන්නවනම් ඒක ඇති ප්‍රශ්නයක් ඇත්තේ නෑ.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 ඊට පස්සේ ගියා ඉතින් මං හිතුවා ඒක දැනගන්න ඕනේ නෑ නෑ එහෙම එකක් බෑ. ඕනම පරිසරයකට කතා කරනකොට දාන කතාව කියලා දීලා සීල කතාව, සමාධි කතාව, ප්‍රඥා කතාව යන්න. ඒ කුළු ගන්නෙන්නත් ඕනේ. ඒ ටික ඔක්කොම આવොත් සාමුක්කාංශික දේශනා කියන නැත්තම් අපි ආංශික කතාවක් කතා කරන්නේ. ඒ නිසා ඒක හරි අමාරුයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට දීලා තියෙනවා සුත්ත සංඝාව පොත. ඒක දීලා තියෙනවා බොහොම විස්තර සහිතව දාන කතාව. ඊට පස්සේ සීල කතාවට යනකොට අටුවාචාර්ය මහන්සියම කියනවා දාන කතාව කියලා කියන්නේ ඇතෙක් සරසනවා වගේ වැඩක්. ඇඟපත තියෙනවනේ. ඕන තරම් සරසන්න පුළුවන්. ඇත් දෙකට දාන්න පුළුවන්, බෙල්ලට දාන්න පුළුවන්, හොඬේට දාන්න පුළුවන්, වැඩ දාන්න පුළුවන්. සීල කතාවට යනකොට ඔක්කොම සරසලා ඇතාගේ හොඬේ කපුවා වගේ වැඩක් තමයි කරන්නේ. ඊට පස්සේ දානේදී සීලට ගියාට පස්සේ කියනවා ඔය දානේ කන්දක් දෙනකොට වැඩිද එක චිත්තක්ෂණයක් තිරලකිනවා කියනකොට අර ඇඳපු චිත්‍රය ඔක්කොම තියේදී ඇතාගේ හොඬේ කපුවා. ඊට පස්සේ සීල කතාවට කියලා සීල කතාවෙන් සමාධි කතාවට යනකොට ওই සීඩියත් පොඩ්ඩකට පැත්තක තිබ්බේ නැත්තම් ඒකේ මාන්නකාර කෝලුවට ගත්තොත් සමාධිය එන්නේ නැහැ. ඊට පස්සේ දාන සීල භාවනා තුනම පැත්තක තියනතු විපස්සනාට යන්න බෑ. එيشා එක කතාවක් අතතු මේ මිනිස්සයා කෝවේ දාලා අඹරනවා වගේ තන්නේ කර මේකක් කරන්නේ. ඒක ලේසි නෑ. ඒ කොහොම දැනගෙන දේශනාවක් හමාර කරනවා කියන එක ලේසි නෑ. ඒවත් මේ තිරච්ඡන කතාවෙන් පෙන්ලා තියෙන අපි එවැනි දේශනාවට අහුම්කම් දෙන වෙලාවක කරන වෙලාවක ඇර අපි කොච්චරක් තිරස්චන කතා වල ගත කරනවද කිව්වොත් අද ජනමාධ්‍යයේ ජීවත් වෙන අරණ්‍ය වාසී දුතාංග 13ම රකින්න භික්ෂුවකටවත් මේන් ගත වෙන් කරලා ගත කරන්න බෑ. මොකද මේක මේ තරම්ම ඉසවිදුපු වීතල ඊතලයක් හොයාගෙන ගිහිල්ලා පපුවටම අනිනවා. ඒ තරම් මේ තොරතුරු තාක්ෂණය අම්මට තාත්තට වැඩිය දෙයියන්ට වැඩිය අද බලවත්. ඕනම කෙනෙක් පාලනය කරන්නේ තොරතුරු තාක්ෂණයෙන් ගෑන් හික්මිනේ කරන එකත් මම හිතන්නේ දැන් කරන්න පුළුවන් ඉස්සර ඒක කරන්න බැරි කම තිබුණා දැන් ඒකටත් ඔපරේෂන් තියෙනවා ඕන දෙයක් කරන්න පුළුවන් ඒ නිසා මතක තියාගන්න අපි මේ ඉගෙන ගන්න නෙමෙයි තියෙන්නේ ওই තාක්ෂණයෙන් ගැලවෙන්න බැරි තරමට ඒ තාක්ෂණේ රිංගලා ඉවරයි යන්නේ ඔන්න ඔය 32 හරහා තිරිසං කතා කියලා මේ ධම්මනිසන්ති ආමතු ඉන්නකොට තිරච්ඡාන කතා කියලා තිරිසං කතා කියලා කිව්වා. තිරච්ඡාන කියලා කියන්නේ ඔලූසන දෙන්නේ නැහැ. හරහට දාලා තියෙනවා කතාවල. මේ මනුස්සයා කියලා කියන්නේ මනස් මනස උසස් කියන එක නානේ. තිරස්චන කතාව කිය ගම හරහා දානවා. බුදුජානසී කියලා තියෙනවා ඉදි කට්ටක් කෙලින් අතර වක් තියලා කොච්චර අබ දැම්මත් කොච්චර දූවිලි දැම්මත් කඳුලක්වත් ඉදි කට්ටේ හිටින්නේ නැහැ. ඉදි කට්ට කෙලින් එනවා. පැත්ත දාපු ගම ඉදි කට්ට යට. ඒක නිසා තමයි නිතරම වර්තමානයේ හිත පවත්තලා ඔය කිසිම කතාවකට ඉඩක් නැහැ වර්තමානයේ වැඩි වේලාවක් එහෙම ඉන්නවනම් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයේ හිටියත් අපේ ක්ෂණය චිත්තක්ෂණේ බේරගන්න ඒ නිසා මේක සුවිශේෂී මාතෘකාවක්. මේකේ කියවිලා නැහැ මේ විනුවට කළ යුතු දස කතා තියෙනවා බුදුහාමුදුර කරපු. දස කතා වස්තු. ඒක මේ විනුවට කළ යුතු දේ. නමුත් මම හිතන අපේ වෙලාව ගොඩක් ගත වෙලා තියෙන නිසා අපිට මීට වැඩිය පොතට යන්න වෙලාවක් හම්බ වෙන්නේ ඒ නිසා අපි අද වෙනකොට සාකච්ඡාවෙන් කොච්චර දුර පොතේ කොච්චර දුර ගිහිලා තියෙනවද කියලා දෙලියන්නේ. 116 පිටුවේ 13 වෙනි ඡේදය නිසා. ඉතින් අපි අද 12 ඉඳලා 16 දක්වා කරලා තියෙනවා. උදානසරේ. කොච්චර කොට කරලා දෙන කිව්වොත් අර 31ක් ලියලා 31 ලියලා 32ට කියනවා ඔය මේ කතාව වලට ඇතුළත් නොවන අනිත් සීලම කතාව. අය කොච්චර අතාරින්නේ. ඒ කියන්නේ දස කතා වස්තුලින් පිට ඕනම කතාවක් මේ තිරස්චාන කතාවට වැටෙන්නේ ඒක නිසා මේ සම සම සෙනගක් එක්ක හිටියොත් හොදලා කොට ගන්න බෑ. නිතරම ඇයි හොඳයි තියෙනවානේ. ඇයි හොඳයි කියන්නේම අර හුදේ හුදේ කලාවට කරන විවේකයක්. නමුත් බුදුසසුන කියනවා කතා නොකර ඉන්නත් එපයි කියලා. දැන් වස් කාලේ ඉවරලා පවාරණේ දුන්නේ පවාරණ ශික්ෂාපද දුන්නේ එහෙම බෑ බහන්න ඕන කතා කරලා ඉවරලා මම දැන් වැරද්දක් වෙලා තියෙනවා දැක්කම වෙන කියන්න. ඒක කතා කරලම කියන්නේ. එහෙම නැතුව සංඝයාට තනිකරම කතා නොකර ඉන්නත් බෑ. කතා කරන්ඩ තවත් මේ වගේ විනය දන්න කෙනෙක් එක්ක එයා භාව ගොඩගනී කියන අදහසෙන් එහෙම නැතුව ඒ දන්නේ නැති කෙනෙක් එක්ක වැඩි කොට කතාවට යන්න බෑ. ඒකට මේ මනුස්සයත් පරිදි ආදර්ශයක් ගන්නවා. මේ මනුස්සය තමන්ව කෙලසෙනවා. පුළුවන් තරම් මේ තොරතුරු තාක්ෂණයෙන් අයින් වෙලා ජීවත් වෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒක තියෙන භයානකම දැනගෙන ජීවත් වෙන්න පුළුවන් නම් අද අම්මලා තාත්තලා පුළුවන් තරම් උත්සාහ කරන්නේ තමන්ගේ දරුවෝ ටික ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි වලින් ඩිග්‍රී ගන්නවා කියලා. ඒක ඉතින් අනිවාර්යයි මොකද අද තියෙන හොඳම ඩිග්‍රී එක තමයි ইনফরমේෂන් ටෙක්නොලොජි. නමුත් එක්කෙනෙකුටවත් පාලනය යට කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා පාලනය යට කරලා ඉවරයි දැන්. හවුසරි දැන් ඒක නේ ධර්මසකච්ඡාට දැන්නේ මම කියනවා දැනගන්නේ. දැන් ඔය ඔය එක්සෑම් තියෙනවනේ. එක්සෑම් වලින් මොනවා හරි වල රිපීට් නොත් next year සම්පූර්ණ සිලබස් වෙනවා. ආයෙ පාස් වෙන්න නම් දේශිනේ. ඒ තරම්ම වෙනස්. ඒ තරම් වෙනස්. සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම ඔක්කොම අර කැඩලා දුන්නා අරම ඔක්කොම එක. ඊළඟ අවුරුද්දේ අරකම නෙවෙයි වගේ. ඒ හින්දා මේ IT වැඩි වලින් හුඟ දෙනෙක් කරන්නේ අවුරුදු 3 වෙනි අවුරුදු 4 වෙනි නැත්නම් ඇතරලා යනවා යන්න අම්මලා තාත්තලාට කියන්නේ නැහැ. කියන්නේ නැත්තේ ඌට දන්නවා මේක බෑ. පළවෙනි අවුරුද්දේ එයා ඉගෙන ගත්ත එක නෙවෙයි දෙවෙනි අවුරුද්දේ සිලබස් එකේදී එන්නේ. දෙවෙනි අවුරුද්දේ එක්සෑම් එකේ අල්ලගෙන අනේක කන දන්නවා. අලපු එක එහි අවුරුද්දේ ඊගාව එන එකනට බොහොම පරාදයි. ඊගාව අවුරුද්දේ කන මේ පරාදයි. ඒ වගේ ඉන්න ප්‍රොෆෙසර්ස්ලාගේ තියෙන ෆයිට් එක දකපුවාම ඒ ප්‍රොෆෙසර්ස්ලා අලුත් දේවල් නිෂ්පාදනය කෙරුවේ නැත්නම් ප්‍රොෆෙසර්ෂිප් එක හම්බ වෙන්නේ නැහැ. ඌට එකයි කරන්න වෙන්නේ Tamanට උගන්වන ප්‍රොෆෙසර් පරද්දන්න ඕනේ. ඒ නිසා හැම ශිෂ්‍යෙක්ම බලන්න ගුරුනාංශ කියපු දේ පරද්දන්න. ඒ නිසා පරණ ප්‍රොෆෙසර්ස්ලා පඬිහිච්ච මේ මේ බල්ලෝ වගේ උහි කරගෙනව පරණ කෝට් එක දාගෙන අර අර කරගෙනව කරගන්න දෙයක් නැහැ. මොකද උගේ ගෝලයා ගහලා. ඉතින් උන්ගේ ඒ පාඩම අම්මට තාත්තට ගහිල්ලෙන් තමයි දෙක. එක උගන්නපු ගුරුවරට ගහන්න ඕන. ඒ තරම ටෙක්නොලොජි එක ඉක්මන දියුණු වෙනවා. ඊට පස්සේ අම්මලා තාත්තලා පෙන්නන ඔබ සල්ලි දුන්නාට ඉඩම් විකට ඔබ මැට්ටා. දැන් මම ඉන්නේ හෝම් එකේ. මම ඉන්නේ අද අද තියෙන ටෙක්නොලොජි එකට ඕගොල්ලෝ මොනවද දන්නේ. මොනාරි වෙච්ච ගමන් කම්පියුටර් ගන්න කියලා දෙකත් අද කරලා ඉලා වෙන්න ඕ. ඔයා මොනවද දන්නේ. ඉතින් අම්මලා තාත්තලා රත්තරන් පියකින් අනගෙන ඉල්ල තමයි ඔය ইনফෝමේෂන් ටෙක්නොලොජි කරන්නේ. ටෙක්නොලොජි එකත් එහෙමයි. ইনফরmేෂන් ටෙක්නොලොජි කියන්නේ ඊට වඩා හුඟක්ම ලොකු සූදුවක්. ඒ කාටවත් තේරෙන ලොකුම ඇබ්බැහිය තියෙන්නේ මොකාටවත් ගැලවෙන්නේ නැහැ. අපේ ධම්ම මේ මේ ඥාන නන්දසාරංශ කිව්වේ ඒකේ විස විදපු ඊතලයක් කොහේ හිටියත් ඔයාගෙන අවිල්ල ගහනවා. මේ මොකද අපි තොරතුරු වලට කැමතියි. තොරතුරු කියලා කියන්නේ වර්තමානයේ පිටපැන්නයි කියන එකට හොඳම නිදර්ශනය. මොකද වර්තමාන වර්තමාන මොහොත තොරතුරක් නෙවෙයි. ඒක හොත්තට පොතක ලියලා තියාගෙන ඉන්න වර්තමාන මොහොත තොරතුරක් නෙවෙයි. මොකද වර්තමාන මොහොත වචන දාන්න බෑ. වර්තමාන මොහොත අපිට ගනුදෙනුවට පාවිච්චි කරන්න බෑ. ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඕන කෙනෙක් දන්නවා ඒකමයි කියලා. මේක කාටවත් කැපිටලයිස් කරන්න බෑ. කොමොඩිටි එකක් කරන්න බෑ. ඒ නිසා ඒකට තොරතුරු වෙන්නේ. තොරතුරු කියලා කියන්නේ බිට්ස් වලට කඩලා විකුණන්න පුළුවන් බඩුවක්. ඉතින් ඒක නිසා හැම නොපෙන්ිය යුතු හැම කුණු හරපක්ම දැන් පෙන්නනවා. ඒකත් දැන් ඉවර වෙගෙන යනවා. පෙන්නලා පෙන්නලා පෙන්නලා පෙන්නලා ගණ්ඩ දෙයක් නෑ.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 දෙමාපියෝ කොහොමඩක්වත් දන්නේ නැති මාතෘකාවට යොමු කරන්නේ. දෙමාපියෝ මොනවත්ක්වත්ම දන්නේ නැහැ. තොරතුරු තාක්ෂණය දෙනවයි කියලා කියන්නේ කිසිම පාලනය කරගන්න බැරි තත්යකට ඒක නිකන් කුඩු කරලා කුඩු කරලා වතුර දී කරලා ඇරියා වගේ වැඩක්. ඉතින් අද නිකමල බලන්නේ ඒ වගේ ඒ අන්තවල තියෙන දියුණුව ආය මුකුත් නැහැ මේ කියන කතාව ඇත්ත. මම මම දැනට දන්නවා දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. අවසාන විභාගය කරන්න නැතුව පස්ස ගන්න. ඉතින් අපි සල්ලි ගෙවලා යුනිවර්සිටි වල පොඩි ගාණක් නෙවෙයි ගෙවන්න ඕනේ. ගෙවන්න වෙලා ඊට පස්සේ ඒ ළමයා කියන විභාගය කරන්න බෑ කියලා. ඉතින් එතකන් මේ ෆුල් ෆයිට් එකදී ගිය කෙනා. ඉතින් දෙමාපියන්ට බලා ගන්න අතක් නෑ දැන්. මේ දරුවා ගැන විතරයි අපේක්ෂාව තිබුණේ. අපි මෙහි හිටියේ කෙසඟියාව යහකන්න කියලා පැවිදිලා ඉන්නේ. මුත්‍යයන්. ජම්මල තාත්තට හේතු ගන්නන්න බෑ තුන්වෙනි විභාග කරලා තියෙනවා හතර කරන්නේ. ජම්මල බලන්නේ දැන් හතර කරපු ගමන් මූ ඩිග්‍රී එක. ඌ තුනේ හතර කරලා. ඌ අහන මොකද්ද මේ කරලා වැඩේ කියලා. ජම්මල තාත්තට හිතනවා පිස්සුද මේ ඉඩම් වික්කේ උඹ නිසා පුතේ. ඔක්කොම කෙරුවේ උඹ නිසා උඹ කඩුල පැනපන්. ඌ එතෙන් දැනට මොලේ කුරුවල්ලා ඉවරයි. මොලේ හතරස් වෙලා. ඉතින් ඌට තේරෙන්නේ නැහැ කරන්න. ඉතින් ඌට වෙන්නේ අන අතක් නැහැ නිකන් කුඩු ගැහුවා වගේ නිකන් හරි වීලි ගතියක් තියෙනවා. ඉතින් ඌ අනික් කටි අගේ කරනකොට උඩ පොඩි නම්බුවක් එනවා. නමුත් ඒකත් ඉහුරු දන්නවනම් විහිළුව ඔය ইনফরমේෂන් ටෙක්නොලොජි එකේ අද තියෙන තැන මොනම විදිහකින්වත් පාලනය කරගන්න බැරි තැනකට ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව මේ තිරස්චාන කතාවල තියෙන ඇබ්බැහිය පොඩි නෑ මිනිස්සුන්ට අනුන්ගේ කුණු කන්දල් දැනගන්න තියෙන ආසාව. පුදුමාකාර ආසාවල් තියෙන. ඒ කියන්නේ තමන්ගේ කුණු සින මිනිහා ඒ අර පිරිසුදු මොහොත දන්නේ නැහැ, නික්ලේශී මොහොත දන්නේ නැහැ. ওই කුණු කන්දල් ගැන කතා කර කර ඉන්නවා. විචිත්‍ර අපි කුට්ටම් වහන්න යන්නේ මොකද කියන්නේ? අදම සන්නන් සොරේ මේ සොන්නන්ත මේ දවස් ටිකේ විතර කියලා ඉන්නවා නේද කොහෙවත් යවෙන්නේ නැහැ කොහෙද ඉන්නවා අද අද මේ පුදුමාකාර විදිහට මේ වැඩසටහන අකුල නිසා මේ නිසන්වනේ ඉන්න පුළුවන් වුණා. මේ මාස ගානකට පස්සේ ඒක පොඩ්ඩක් වැඩි වෙයි කියන අදහස් කරනවා මම මේ නිසන්වනේ ගත කරන කාලේ වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක මේ මෙල්බන් කට්ටියට සුබ ලකුණක්. නමුත් කොළඹ ඉන්න කට්ටිය පොඩි පොඩි ඉතින් චෝදනා වගේක් තියෙනවා. අපි ඉතින් ඔහොම කරගෙන යන්න ටික කාලයක් බලන්න. මේ මහදුරක් නෑනේ සුනිල් කොළඹ ඉඳලා මේ ඉතිරි ගලට. දැන් නම් මොනවද ඉතින් ඔය එතන මෙතන දුර මට මට කාර්යයක් හම්බෙලා තියෙනවා දන්නවනේ. <laughs> ඒ නිසා එච්චර දුරක් නෑ හැබැයි කොහොමද පැයකමාරක් විතර යනවා දැනටත්. කොහොම නමුත් හරි හරි ගමන් වෙහස හරි අඩුයි මෙහෙ ඉඳගෙන කරනකොට වැඩ. ඒක ලේසියි. ඉතින් පුළුවන් තරම් ওই ওই ඩිස්කෂන් එක මේ අනේක අපි මික්සෙල් ආර් එකට දාලා පුළුවන් විදියට කාටත් වගේ සම්බන්ධ වෙන්න පුළුවන් විදියට ක්‍රමවේදයක් හදාගනිමු. ඉතින් අපි මෙල්බන් වලට සමුද දෙනවා එහෙනම්. සිළු දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපි තියෙනම් ඊතාවතා ආදී කාථා සජ්ජහනා කිරීමේ අපි මාස දෙකකට විතර පස්සේ පස්වෙනි මාසෙනේ අපි කරලා තියෙන්නේ. මාස දෙකයි. දැන් පස්වෙනි මාසේ නම් වෙන්නේ අද අටවෙනි මාසේ අටවෙනිදා. ඒකට මාස තුනක් දවසක් අද. ඈ? මාස තුනක් දවසක් අද. ආ තුනකටනේ. තුන පහයි අටයි ඕනේ. ඉතින් මේ ධර්ම සාකච්ඡාමේ දෙක දෙකී රැස් කරලා දැන් කුසලයක් වුණා. ඒ කුසලයේ සියලුම මේ පෙනීනෝ පෙනී උදව් කරන්න ආව සීල ලෝක සත්වාසී ලෝකවාසී සත්වයන්ට අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඊතාවතා ආදී ගාථා සජ්ජායනාට පිළිගන්නවා. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ